අන්තිම මෙතන ඉන්න ඉන්න කට්ටියට ප්‍රමුඛ කාවේ දීලා ඊමේල් වලින් අනේ ප්‍රශ්න පස්සේ ගන්න. දැන් අපි දවසේ අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමට ඒ නිසා අපි අදත් ඊයේ පරිදිම ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ හවස ධර්මදේශනයේට පෙර පැවතු ආරම්භ භාවනාව පිළිබඳවයි. භාවනාවට වාඩි වී මිනිත්තු 15ක් 10ක් අතර හිත ක්‍රමෙන් ආස්වාසේ ප්‍රස්වාසේ කෙරෙහි යොමු වී ඇති බව දැනුනි. ආස්වාසේ කෙලවර හෝ ප්‍රාස්වාසේ ආරම්භය වැටුනේ නැති වුණත් සිත මූල කර්මස්ථානයේ දිගටම පැවතුනි. ඇස් ඉදිරිපිට නොයෙකුත් ආකාරයේ අපැහැදිලි ඡායාවන් රසක් ඇතිවෙමින් නැතිවෙමින් තිබේ. ක්‍රමයෙන් එම අපැහැදිලි බව ඉවත් වී ගියේ. ශරීරයේ වේදනාවන් දැනුණත් ඒන් බාධාවක් නොවිය. ක්‍රමයෙන් ශරීරයේ ශරීරය සැහැල්ලු වන බවත් ඇස් ඉදිරියේ මද ආලෝකයක් විසිර ඇති බවත් වැටහුණි. වැස්ස වසින හඬ, ගෙරවිලි හඬ, කුරුල්ලන්ගේ ශබ්ද ආදී ඇසුනද ඒවායින් බාධාවක් ඇති නොවේය. සිතුවිලි ඇති වුණොත් ඒ වායින් බාධාවක් ඇති නොවේය. එම தත්ත්වේ භාවනාව භාවනාව අවසන් වන තුරුම පැවතිනි. භාවනාව අවසන් වූ පසු දෙපයෙහි දැඩි වේදනාවක් සහ හිරිගතියක් තිබුණි. මෙම වේදනාව හෝ ඉරියව් මාරු කිරීමට අවශ්‍යතාවය භාවනාවේ කරගෙන යන අද කරදී කිසිසේත්ම දැනුනේ නැත. මෙම தත්ත්වය තුල බාහිර අරමුණු දැනී ඉවත් වී යාම සිතුවිලි ඇති වී නැති යාම විදර්ශනා தත්ත්වයද. එසේ නැත්නම් ආයාසයෙන් විදර්ශනා වැඩි වීම කල යුතුය. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඇත්තම අවංකව ලිපිච්ච දේ කියන්නේ ඉදිරිපත් කළා තියෙන උත්සාහ කරන් තිනවා. ඒකට මේ භවනායක තැනකට යනවා. බාහිරේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් වලින් තමයි බලපෑමක් වෙනවා හොඳට තේරෙනවා. නමුත් දේවල් ගොඩක් තියෙනවා. ඒකෙන් විඳවන ගතියක්, ඒකේ ධර්ම භාවයක් පේන්නේ නැහැ. අන්නේ වෙලාවේදී යෝගාචරයා යවදාහන නැත යෝගාචරගේ සත්‍ය මුකෙට දෙන්න ඕන කියලා ප්‍රශ්නයක් එනවා. ඒ ඒ වගේ තමයි ප්‍රශ්න ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වේදනා භාවනා වෙනස් වෙලා ඉරියව්ව වේදනාකාරී තත්ත්වෙින්ද ඉස්සල්ලා කුළු ශබ්ද තියෙනවා වැස්ස ශබ්ද තියෙනවා ඔක්කොම තියේදී ඒ එකම දෙයක්වත් නම් කරන්නේ නැතුව ඒ සියල්ලම සමස්තයක් වශයෙන් බලලා Taman මේ සමස්තයෙන් පොඩ්ඩක් දුරස්ව ගත කරන බව සමස්තයෙන් Tamanට බාධාවක් නැති බව දැක්නට ලැබෙනවනම් ඒක තදබල විපස්සනාවක් තමයි. අපි මේ සමස්තයේ තියෙන දේවල් එක එක වෙන් කළා නම් දීමෙන් තමයි කතන්දර ගොතන්න පටන් ගන්නේ. එහෙම නැත්නම් අපි ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඒ නැත්නම් සම්පක්කලාපෝත වැටෙනවා. ඒ ඔක්කොම සමස්තය වශයෙන් තියාගෙන නම් කරන්නේ නැතුව ලේබල් කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තවදුරටත් සමස්තය තුළ බොදු වෙලා යන්න පටන් ගන්නවා. මැකිලා යන පටන් ගන්නවා. ඒකට නම් කෙරුවොත් ඒවා කොනහන ගතිය වැඩි වෙනවා. කතන්දරගත ගතිය වැඩි වෙනවා. අබන්දින ගතිය ප්‍රපංච කරන ගතිය වැඩි වෙනවා. ඒ නිසා මේකට ගොජේ කියලා නමක් දාගන්නවා. එහෙම නැත්නම් ඒකට සංතතිය කියලා නමක් තියෙනවා. ඒක දිහා බලාගෙන ගොජේ දිහා බලාගෙන ඒක විවිධ හැඩතල ගන්නවා. එහෙම නැත්නම් ඒක ශබ්දයක්ද වේදනාවක්ද හිතවිල්ලක්ද රූපයක්ද ගන්ධයක්ද කියලා හැඩ මතු කරගන්න උත්සාහ කරනවා. විඥානයත් පුළුවන් තරම් බලනවා මේක හඳුනා ගන්න මේක රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ආදී වශයෙන්. අන්නේ උත්සාහයට ආධාර නොකර අනුග්‍රහ නොකර උඩගිනි දෙන්නේ නැතුව ඒකට එහෙම වෙන්න පටන් අරගත්තොත් ඒක ඊටත් වැඩිය නිකම් ප්‍රාග්ගවතියටපත් වෙනවා නිකම් හුදු ශක්තියක් වඩපත් වෙලා තව තවත් දුරස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විදිහට වෙත පැමිණෙන මේ දුක්ඛන්දරාව නම් කරන්නේ නැතුව, ලේබල් කරන්නේ නැතුව ඒකට හේම දුරස් වෙන්න දෙන්න පුළුවන් ශක්තිය තමයි යෝගාචරය වෙතන තියෙන අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. මොනම දෙයකටත් විරුද්ධ වෙන්න මොනම දෙයක් කර විරුද්ධ වෙන්න වෙන්නේ මේ දේවල් වලට නම් දුන්න කෙනාට විතරයි. මේ දේවල් වලට ලේබල් එකක් දාන්න ගිය කෙනාට විතරයි. මේ ලේබල් එක දැවීම හරහා නම් දීම හරහා අපි මෙතෙක් තනගෙන ආපු ජීවිතයේ අගයන් ආඩම්බරයන් තමයි මේ පෙන්වන්නේ. ඕකට කිසිම නමක් නැහැ. අපි දෙන්න නම අනුව තමයි ඔකට වද දෙන්නේ. අපි නම දෙන්නේ නැතුව අයින් කරපු ගමන් වදින් අයින් වෙනවා. මේ වදින් අයින් වෙන්නේ නම් නොකර ඉඳලා ටික කාලයක් පුරුදු කරුවට පස්සේ තමයි. ඒක නිසා දේවල් තිබුණට, පිනේන දේවල් තිබුණට නොපිනෙනවා වගේ ඉන්න. අහන්න දේවල් තිබුණට වීරෙක් වගේ ඉන්න. මට නම් කරන්න පුළුවන් හැකියාව තිබුණාට ගුලියෙක් වගේ ඉන්න. ඊවා පිළිබඳ යම් යම් දැනුම තාරාතිරම් තිබුණාට ගෝඩෙක් වගේ ඉන්නේ කියලා කියනවා. නැත්නම් මලමිණියක් වගේ ඉඳලා මේකෙන් වෙන්න තියෙන බාධා නොකර සිටීම ඉබ්බෙක් හරියට කලබල වෙලාවක අඩු ටික ඇතුළට අරගත්තා වගේ කියලා බුදුජානකසේ සඳහන් කරනවා. ඒකට අඩු උප්පන්න කියොත් අපි දුක් කරදර දා ගන්නවා. කතන්දර හදනවා. ගොතනවා ප්‍රපංච කරනවා. ඒ ප්‍රපංච කිරීම තමයි මමයා කියලා අපි හිතාගෙන ඉන්නේ. මේවට සම්බන්ධ නොවි ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට උඟ දෙනෙක් හුරු නැහැ. මොකද උඟ දෙනෙක් කියන්නේ මේ ආ කියන්නයි ඒ දාතේ දාගන්න එක තමයි. ඔඩුක්කේ දාගත්තට පස්සේ නම් කන්නේ. ඒ නයින්ගේ තත්තර අපිව කඩවඩකමක් නැහැ. අපිට නයි දබඩ දබා ගන්න පුළුවන්. ලේබල් කරන්න දෙන්න පුළුවන්. ඉතින් මේක ටික වෙලාවක් ගියම නැති වෙනවා. නැතුනට පස්සේ ආයෙ ඇගේ වේදනාව දැනනවා කඩිකුලක් ඇතුළට ගියා වගේ අරමුණ වෙනවා අර මූල කර්මස්ථානේ එනවා එතකොට අපි මූල කර්මස්ථානේ සරණ ඇතුව ආයතනයක් පුළුවන් නම් බලනවා අන්නර වගේ සමස්තයෙන් පොඩ්ඩක් ඈඩ් කරගෙන ජීවත් වෙන්න. ඒවට කියනවා බෑක්ග්‍රවුන්ඩ් තෝට්ස්. එතන ඉනර් තෝට්ස් කියන්නේ. ඒවා තිබුණාට අපිට ආමන්ත්‍රණය කළා නැහැ. ඒ නිසා යුවට මේ කෝලකවත් එක දෙල්ලම් කරනවා වගේ එයා ළඟ තිබ්බට එයා ඉන්නේ අපිත් එක දෙල්ලම් කරන්න අපිට තියෙන්නේ කෝලකවත් එක දෙල්ලම් කරන්න යන්න බෑ. ඉල්ලන් කෙරුවොත් අහුවෙයි. මේ අටවල තියෙන කොළ බබෙක් බලාගෙන කරපණේ ඉන්න පුළුවන් හැකියාවට තපස කියලා කියනවා. මහානකම කියලා කියනවා. භ්‍රමචරී කියලා කියනවා. තලතුණකම කියලා කියනවා. තේජීදී ඇගේ දාගෙන නාකා ගාගන්න එකට පුතඥකම කියලා කියනවා. ඒ නිසා ඒක එකක්වත් අපිට කරද කරන්න වෙන්නේ. ඒව යෝජනා ප්‍රමණයයි අපි ඉස්තිර කරපු ගමන් ඒව අපේ ඇඟට වැටෙනවා. යෝජනා සභාව දිනුනට පැනලා ඉස්තිර කරන්න යන්න එපා. එතකොට මේ යෝජනා නිකන් අහෝස් වෙලා යනවා, වඳ වෙලා යනවා, ලොඳ වෙලා යනවා, බොඳ වෙලා යනවා. අන්නේ බොඳ කිරීමේ කලාව තමයි අපි මේ විපස්සනා වහරා කරන්නේ. පැනලා ඔළුවේ දාගන්න යන්නේ. විනිශ්චකාරී වෙන්න යන්නේ. මත ප්‍රකාශ කරන්න යන්නේ. නම් කරන්න යන්නේ. ලේබල් කරන්න යන්නේ. ඉතින් ඒකට කොච්චර ඉවසීමක් තියෙනවද? ඒ ඉවසීමේ ශක්තිය කොච්චරද කියනවා තමන්ගේ කායතත් ජීවිතයක් තියෙන ආශාව ඉක්මවපු කෙනෙකුට විතරයි මේ මතුවලා එන දේවල් ඇගේ දාගන්න නැතුව ඒකට ආපුවා තේමේ අnderලා ඉන්න පුළුවන්. එහෙම නැතුව දාගත්තා නම් ඒකට කියන්නේ බෙදාගෙන කනවායි කියලා. ඇදගෙන නානවායි කියලා කියනවා ඒකට. ඉතින් පෘථග්ජන ජීවිතයේ තියෙන මේ කොහොමද වෙන දේවල් ටිකක් අයිය වෙලා අක්ක වෙලා මගේ කියාගෙන කරදර ගොඩකට. ඒ කරදර ටික අනුව මම යන තරමට ජීවත් වෙන එක. ওই ඕනම දෙයක් එමින් අතාරින්න පුළුවන් අපි හරියට මේ වෙලාව වෙනකොට අපේ ගෙවල් දොරවල් අපේ පිහි හිත විත හිත මිතුරන් අතහැරියා වගේ ඕකත් අතාරින්න පුළුවන් හැබැයි අරකට වැඩිය සිව් මේක ඉතින් මේක විස්තර කෙරුවොත් කවුරු හරි මේ විදිහට ඒක අනිකට ලොකු ආදර්ශයක් වෙනවා පාඩමක් වෙනවා මේවා තිබුණට ඇඟේ දාගන්න එපා ඇඟේ දාගන්න නැතුව එකම ක්‍රමය මොකද්ද ලේබල් කරන්න එපා නාම කරන්න එපා මට සමස්ත වශයෙන් තියෙනවා. සමස්ත වශයෙන් තිබ්බම මේක නිකන් බලුවවණයක් විතරයි. ගැරණිකුණක් විතරයි. එහෙම නැත්නම් මැරිච්ච බල්ලෙක් වගේ දෙයක් මේකේ තියෙන ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ කැලි කැලි වෙන් කරොත් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒකට අන්තිමට පේනවා. මුළු සංසාරෙම යම් ප්‍රමාණයක් අපිට කරදර කරලා තියෙනවනම් ඒක අපි අල්ලගත්ත ටික විතරයි කරදර. සංසාරේ කොච්චර කක්ක තිබුණා කොච්චර කෙලස් තිබුණා කොච්චර රූප වේදනා සංඥා සංකාර තිබුණා මේක මගේ කියලා අපි යම් කොටසක් ඇල්ලුවොත් අල්ලන කොටසෙන් තමයි දුක එන්නේ ඒක හොඳට පේනවා මේ මට්ටමේදී මේකට බුද්ධ ඥානසික පාවිච්චි කරන්නේ හරියටම තේරෙනවා නම් මට සංඥාවේ අවස්ථාවක් කියලා ඔක්කොම සංඥා ටිකක් විතරයි මනෝ බොබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමයයි ඉතින් ඒ මනෝමය දෙයට එහෙම ඉන්ඩයිරියොත් අපි සංඥා කරන්නේ නැතුව ලේබල් කරන්නේ නැතුව අපිට දැනගන්න පුළුවන් වෙයි. ඒවට උච්චරය කරන්න පුළුවන් නේ. අපිට කරදර කරන්න නම් ඒවා අපි ඇඟේ දාගන්න ඕනේ. නම් කරන්න ඕනේ. මගේ කියා ගන්න ඕනේ. මගේ ආත්මේ කරගන්න වෙනවා. මම කියා ගන්න ඕනේ. ඒ ටික විතර කරදර. ඒ නිසා මේක අපිට කරදර වෙලා තියෙනවනම් මේ මේ වාගේ දේවල් නොදැන මේවට මමයේ මාගේ මගේ ආත්මේ කියාගත්ත පස්සම කරදර වෙලා තියෙන්නේ. නමුත් අපි අපේ පොල්තෙල් ටිකක් ගාගෙන ඉන්නවනම් අතට රබර් ග්ලව් එකක් දාලා තියෙනවනම් අපි අල්ලපු දේ අපේ ඉන්නේ ගෑවෙන්නේ නැහැ. අන්නේම කලාවක් තමයි විපස්සනාවේ තියෙන්නේ. ඒක නිසා මේකට ලද ලද වෙලාවේ මේ පුහුණු ඇති කරගන්න කියන තමයි මේ ප්‍රශ්නට උත්තර වශයෙන් කියන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ ඊයේ හවස ස්නානය කිරීමෙන් පසුව පරයන්ක භාවනාවකට වාඩි වුණේ. පැය දෙකක කාලයක් එම පරයන්කේ සිටි බව මතකයි. පොඩ්ඩක් පස්සට කියලා කතා කරමු. නෑ නෑ ඒක කමන්නේ. මම සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වී මද වේලාවකින්ම ශරීරයේ යට කොටස මුහුණ සහ පපු ප්‍රදේශය හැර නොදැනී යනවා. භාවනාවේ මුල් භාගයේදී ශරීරයේ පුරා දැනුණු සුවභාවයක් සහ නිදිමත වැනි ගතියක් පැවතුණා. මෙහිදී මට නිින්ද නොගිය බවකුයි සිතුනේ. නමුත් සමාන අවස්ථාවලදී සිතමින් සිටින අතර පවා ප්‍රපංච හදිසියේ ගැසී ඇහැරෙන බවක් දැනුණා. මේ අවස්ථාවලදී සිරුර ඉදිරියට නැවී තිබුණා. භාවනාවේ දෙවන භාගයේදී වඩා අවිධිමත් ගතියක් තිබුණා. සිතුවිලි ආවේ ඊටාම අඩුවෙන්. මුළු කාලය පුරාම ශරීරයේ ආතතියක් තිබුණා. ශරීරයේ සෙලවිය නොහැකි ලෙස බැඳ ඇති බවකුත් දැනුනේ. මුහුණ ඉදිරිපිට තැඹිලි පැහැති ආලෝකයකුත් දිගටම පැවතුණා. කිහිප සැරයක් සිරුර පැද්දී එසවි යන ගතියක් වගේ දැනුණත් ඒ වහාම නැති වී ගියා. එක් වරක දරුණු හිසේ වේදනාවකුත් තවත් වරක මුළු සිරුර පුරාම පැතුණු වේදනාවකුත් අත්විඳුවා. මගේ අත්දැකීමට අනුව මට දැනුනේ මුල් භාගය ඉක්මනින් සහ පහසුවෙන් ගත වුණු බවත් සහ දෙවන භාගය තරමක තෙහෙට්ටුකාරී බවත්ය. අද දහවල් දාණයට පෙර භාවනාව වාඩි වී ටික වේලාවකින්ම ශරීරයේ යට කොටස නොදැනී ගියා. පරණ මතකයන් සිතට ආවේ ඉතා අඩුවෙන්. එම නිසා අවටින් නැසෙන ශබ්ද, ශරීරයේ තැන් තැන් වල ඇතිවන වේදනා සහ සිතුවිලි වරින් වර එකින් එකට අල්ලා ගනිමින් මම සාධන හැටි බලා හිටියා. තරමක් වෙහෙසකාරී වුණත් මුළු පෑම මේ ලෙස ගත වීමට හැකි වුණා. ගරු ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් භාවනාව දිනු කර ගැනීමට උපදෙස් දෙනු මැනවි. තෙරුවන් සරණයි. මේක මේ දියණේ කනාගේ වචනෙන් කියනවා මේ දෙවෙනි භාගය අපේ පස්සේ IQ මොකක්ද මේ කියන්නේ කියලා. ඒ දෙවෙනි භාගයේදී ශරීරය හිර කරලා ඇල්ලුවා වගේ වෙහිසකර ගතියක් තියෙනවා. නිින්ද ගිහිල්ලා නැහැ. දේවල් තියෙනවා. නමුත් ඒ වගේ ඉතර කරදර කරන්නේ අන්න මේ දැනෙන වෙහෙස සතිය පිළිකව බවට ලකුණා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මම මැරෙලා නැති බවට ලකුණා. අනිවාර්යයෙන්ම මට නිින්ද කියලා බැරි බවට ලකුණා. අනිවාර්යයෙන්ම මට ක්ලාන්ත වෙලා නැති බවට ලකුණා බව තේරුම් ගත්තොත් ඔන්න ඕකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා කිට්ටුවෙන් අඳුලා දෙන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම පවතින චතුරාර්ය ඉස්ලාම් පිට දුක්ඛ සත්‍යය. අපේ ක්‍රියාකාරකම් නතර වෙච්චාම නිකන් වෙහෙස කරගතියක් අපිට දැනෙනවා. ඒකට වචන හතරක් හරියටම දුක සත්‍ය විතරකට සාරිපුත්‍ර සාංශේ පාවිච්චි කරනවා. සන්තාපනට්ටෝ කියලා නිකන් තවන ගතියක් දැනෙනවා. අපි නිකන් ගින්න ගින්න දැල්ලකට ගහලා කෙහෙල් දැල්ලක් තවනවා. පීලනට්ටෝ පෙළන ගතියක් තියෙනවා. සන්තාපනට්ටෝ පීලනට්ටෝ විපරිණාමට්ටෝ ඒ ඒ தත්ති නිතරම පෙරළමින් පවතින්නේ. ඒක ඒකාකාරී නෑ. සංකතට්ටෝ බොහෝ කරුණු රාශි පසුබිම් සාධක රාශියකින් හැදේ. ඉතින් අපි මේක නැති කරන්න තමයි මුළු ලෝකෙම මේ සැප හොයන්නේ. නමුත් සර්වඥාන්සේ සඳහන් කර තියෙන මොච්චර නැතුවත් ඔබ බාර ගන්න එක විතර ඥානයක් ඇත්තේ නෑ. අපි බාර ගන්න අපි හිතන මේ කායික ලෙඩක් කියලා. එතක මානසික ලෙඩක් කියලා. එහෙම නැත්නම් මේ ඉඳගත් ඇටි හරි නෑ කියලා. නැත්නම් සීලෙ මැද නිසා කියලා. නැත්නම් සද්ධාව මැද නිසා කියලා. නැත්නම් සතිය මැද නිසා කියලා. ඒ නිසා ඒක ඔක්කොම ඇති කරලා දෙන්න. සද්ධාවත් තියාගන්න සීලය පුළුවන් තරම් පරිශ්‍රම් කරගන්න සතියත් පරිශ්‍රම් කරන්න මේක මගහරින්න බෑ මේක සනාතන ධර්මයක් කවදද මේක බාරගන්නේ ඉතින් බුදුරජාණන්සේකට පොඩි ඉගියක් දෙනවා මම දුක නම් දුකමයි මම කවදාකවත් ඒක නෑ කියන්නේ නැහැ නමුත් මේක තමයි මේ පරම බුදුක්ක සත්‍ය කියලා තේරුම් ගන්න විතර සපක් මනුෂ්‍ය ජීවිතේ නෑ කියන මේක තමයි මේ හොයන්නේ මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා තේරුම් ගත දවසේ තේරෙනවා අනේ අපිට සංසාරේ කොච්චරක් මේ එපා කරන ගතිය හිරකඩ කම්මැලි වෙන ගතිය ඇවිල්ලා තියෙනවද අපි ඒකට උත්තර හොයලා තියෙනවා අම්මල තාත්තලාෙන් අහලා තියෙනවා වෛද්‍යවරුන්ගෙන් අහලා තියෙනවද උපදේශ පතලා තියෙනවද ඒ උපදේශ පතන්න පුළු දෙන එක එක ළඟවත් ඔකට උත්තර නැහැ හැබැයි ඒගොල්ලෝ තියෙනා වගේ හැසිරෙනවා සර්වත්‍යසදාගනක බාර දනිලා ඔක තමයි පළවෙනිම දේ ඒක බාරගත්ත දවසේ අපිට තේරෙනවා ඌට වැඩි ඕක වැඩි වුණත් බාර ගන්න පුළුවන්. දාගන්න පුළුවන්. ඕක නිකන් කෙනහිල්ල. විතරම කයට දැනෙන, හිතට දැනෙන පොඩි පීරි ගෑමක් තියෙනවා. අපි මේකට බේත් වෙන්න ගියාම ඌට වැඩි පීරි ගෑමක් කියලා. ඒක බොරුවක් කියලා දොරු වහන්න පුරු 1000ක් කියන්නේ. ඒ නිසා මේක බාර ගන්න. ඉතින් නෝන වෙලාවක ඕක තියෙනවා. හිතගෙන නෝන වෙලාවක ඕක තියෙනවා. ඇවිදින ඕන වෙලාවක තියෙනවා. ඉතින් ඕකට තවත් වෙනවා අපේ මම මගේ තියෙන කාරණා ඉක්කොලාවේ අපේ කරගත්ත පස්සේ කතා වැඩි වෙනවා රටේ කරනකොට ලිඛිත වෙනවා ගමේ කරනකොට නගරේ කරනකොට රටේ කරනකොට වැඩි වෙනවා ඕනේ නරකට වැඩි කරත හැකි මේකට ආසන්න ඉතින් ඕකට තමයි අපි මමයා කියලා කියන්නේ ඒ පෙළන ගතිය ඔය තවන ගතිය ඒ නිසා මේ දෙවෙනි කොටස ආයේ කියවන්න බෑ කොච්චර දුරට ඒක වරණ කියලා තියෙනවද කියලා බලන්න භාවනාවේ දෙවන භාගයේදී වඩා අවිධිමත් අවදිමත් ගතියක් තිබුණා. අවිධිද අවදි. අවදි. අවදිමත් ගතියක්. ඉස්සලා කිව්වේ අවිධි කියලා. අවදිමත් ගතියක් තිබුණා. සිතුවිලි ආවේ ඊටාම අඩුවෙන්. මුළු කාලය පුරාම ශරීරයේ ආතතියක් තිබුණා. ටෙන්ෂන් එකක් හැම වෙලාවෙම තියෙනවා. ඒ අර විදුරු කොලෙජ් එකේ සෝමවර්ධන මහත්තයා සති පාසලට බැහැගෙන වැඩ ඇත්තටම ප්‍රධාන ජාතික මට්ටමේ ෆැසිලිටේටර් කෙනෙක් විදිහට නැත්නම් අනුප්‍රායෝගික වැඩ කරනවා. ඉතින් ආ පන්තියේ පස්වෙනි පන්ති ළමයෙකුට පන්ති ළමයින්ට කරලා තියෙන සති පාසල ඉස්සලාම කරනකොට ඒ ළමයිගේ ෆීඩ්බැක් අරගෙන මෙයා උත්සාහ කළා තියෙන අවුරුදු පහක ළමයෙකුට දාන්න. පන්ති පහේ පන්ති කියන අවුරුදු 10ක් 11ක් විතර වගේ වෙන්නේ. අවුරුදු පහේ පන්ති ළමයෙකුට දාලා විනාඩි 5ක් වගේ වගේ මට ලොකු රිලීස් එකක් දැම්මා. ඉතින් මගින් නාලේකට අවුරුදු පහේ එකට රිලීස් වෙනකොට ටෙන්ෂන් එකක් තියෙන්නේ බෑ. අනික ටෙන්ෂන් නැහැ. මොකද්ද මේ කියන රිලීස් එක කියලා? මම පොඩි කාට රිලීස් එකක් කරනත් වැඩිට අපිට ඒකත් ප්‍රශ්නයක්. ඒක අධ්‍යාපනය ගැන බලට කොහොමද කරන්නේ? පොඩි කාට ටෙන්ෂන් එකක් තියෙනවා. මුළු ජීවිතේම ටෙන්ෂන් එකක්. ඉපදිනකොට අඳහගෙන අපි ඉන්නේ. අර පළවෙනිම දූවිලි සහිත වාතය ගන්නකොටම ඒකයි පපු ඇතුළට කියත් කියතක් දාලා ඇදෙනවා කියන. අර ඇක්චුලි හුස්ම වල කිසිම බාධාවක් නැතුව ඉඳලා අඳාගෙන එළියට එන්නේ ආපු දවසේ අඬාගෙන මැරලා යනවා. අතරමැද තියෙන ටෙන්ෂන් එක වහල වහල මොකක්වත්ම නැහැ. අපි හිතනවා මේ ටෙන්ෂන් එක අඩුයි කියලා මේක අජුරුවන්ට. රටවැසියන්ට වඩා. ලිෆ්ට් එකේ තියෙනවා ටෙන්ෂන් එක අඩුයි කියලා දොස්තරලාට. ලිෆ්ට් වඩා. ශිෂ්‍යෝ හිතනවා ලෙඩ් ටෙන්ෂන් එක අඩුයි කියලා ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට වඩා. දරුවෝ හිතනවා දෙමාපියන් ටෙන්ෂන් එක අඩුයි කියලා අපිට වඩා. එක්කෙකුගත වෙනසක් නැහැ. එකෙක්ක් කියන්නේ නැහැ. කාටවත් කියන්නේ ඒගොල්ලෝ කියනවා මට කවදා හරි ගුරුවරෙක් වෙච්ච දවස උන ටෙන්ෂන් එක අඩු වෙයි. දොස්තර කෙනෙක් වෙච්ච දවසේ ටෙන්ෂන් එක අඩු වෙයි. දෙමාපියෝ වෙච්ච දවසේ ටෙන්ෂන් එක අඩු වෙයි. කොයි එකාවත් කියන්නේ නැහැ. උදැසි කෙලින්ම කියනවා මේක පරම සත්‍යයක්. ඒකට කියන්නේ ෆ්‍රික්ෂන් කියලා. අන්සැටිස්ෆැක්ටරිනස් කියලා. අසහනය කියලා. මේක වාර ගන්න තියෙන අමාරුයි. මවෙන්නෙකුට එහෙම වෙන්න බෑ කියලා මම හිතන්නේ. මම මට ඔය ඔක්කොම දේ කියෙදි කොහොමද ටෙන්ෂන් තියෙන්නේ කියලා. එක එකක් නැ සංසාරේ ඉන්නකම කොහොමද? કોઈ වෙලාවකරි මේක ආඩම්බරයක් කරගන්න දවසක් හිතන්න. සතියේ තියෙන බාට ලකුණක් කරගන්න දවසක් හිතන්න. සතිපට්ඨාන වැඩෙන වෙලාවක් කියන හිතන්න මට ටෙන්ෂන් එක තියෙන හැම වෙලාවෙම ජොලියක් කරනවා. ඊට පස්සේ වෙන ස්වර්ගයක් කොහොමද දවස පුරාම ටෙන්ෂන් එකේ ඉඳ ගන්න ගන්නවා මම භාවනාවේ ඉන්නේ මම සතියේ ඉන්නේ මම දුක්ඛ සත්‍ය තේරුම් අරගෙන ඉන්නේ මේක නේද ප්‍රේම කරන්නේ අපි එහෙම නැත්තම් මට තව මේ ඥාන වාක්‍යයක් නම් ඊළඟ පිළිමේ ආත්මයක් බලාපොරොත්තු පිළිමේ ආත්මයක් නම් ඥාන වාක්‍යයක් බලාපොරොත්තු එහෙම නැත්තම් විසාකාව වගේ වෙන්න ඉතින් නැත්තම් අනාථ බින්දුක දෙවිතුමා වෙන්න එහෙම නැත්තම් බිම්බිසාර රජු වෙන්න නැත්තම් දක්කර දෙවියන්ට වෙන්න එහෙම එකම <laughs> විකමින් මිසක්කා බීන් නැහැ. බීන් තියෙනවා ඔච්චරයි කියන්නේ. ඉතින් ඒකට සාතරුණා කියලා හිතන්නේ. ඒකට ග්ලැඩ්නස් එක ඇති කරන්න කියන කවුද ඉන්නේ බලකන්නේ. අපි අඩු ගන්න මේක භාවනා ප්‍රතිඵලයක් කියලා හිතා ගන්න පුළුවන්. සතිය දින වට ලකුණක් කියලා ගන්න පුළුවන්. ඉතින් කොච්චර ඔබ දුන්නත් ඒ විදිහට ඒක දිහා බලන්නේ නැත්නම් ඒකත් භාවනාවක් නැති වෙච්ච කරදරයක් විදිහට තමයි පේන්නේ. අපිට නිතරම බද්දෝ අසහනයක් තියෙනවා. අපි හිතනවා මේක මකන්න පුළුවන් කියලා. ඒක හරියට වතුරේ තියෙන තෙත ගතිය නැති කරන්න පුළුවන් වෙයි කියලා පරිශන කරනවා. මේ වතුර කියන්නේ තෙත ගතිය තමයි. ජීවිතේ ගැන දුකයි. ඒක බාර ගත්තා නම් ඒක නට හොඳටම තේරෙනවා. මීට වැඩි මට්ටමක් උනත් මට දරතයි. මම ඊට දරලා තියෙනවා. මේ මේ ලාමක කාමක දේවල්. ආධ්‍යාත්මයේ මීට වැඩි දෙයක් දරන්න ගියාට පස්සේ පුදුම සද්ධාාවක් පුදුම ආත්ම ශක්තියක් පුදුම පෙරදැක්මක්. ඒකට අධිමුඛ්‍යය කියලා කියනවා. කුසල ඡන්දය පහනවනේ කවුද මේක මොනසෙද කියලා දෙන්නේ. කවුද හිතන්නේ මේක මේ බුදුරජාණන්ගේ පරම ප්‍රණිවිඩය මෙතන තියෙන කියලා ඕකනම් අපි උදේ හඳව කොච්චර හම් වෙලා මුණට කියලා ගහලා තියෙනවා. හම් වෙලා මුණතුරක් කරලා දෙනවද තෝ ඵලයන් කියලා. ඊග ගියාම ඊට ලොකු දුකක් එනවා. ඒක නිසා මේ දෙවෙනි කොටසේ දීලා තියෙන එක හැම වෙලාවෙම හම්බ වෙන්නේ නැහැ. ආහාර කරන වරින් වර එනවා. ආවන් පස්සේ ඒකට එළඹ වාසය කරන්න පුළුවන් සමාදම් වෙන්න පුළුවන් මේ ලෝකයේ ඕනම කෙනෙකුට උකන්න බෞද්ධහම වෙන්න ඕනේ, ත්‍රිපිටකය දන්ගෙන ඉන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, අරණ්‍යගතක වෙන්න ඕනේ කියන අපි නොලබලා තියෙන දේවල් ගැන පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය වෙලා තියෙන්නේ මේකට කියනවා the gist කියලා. natural selection. මේක එනකොට මේක තමයි දුක්ඛ සත්‍ය කියලා වැටහෙන්නේ. අඩු ගානේ අහලා තියෙනවා. ඒක නැත්නම් ඒකට ලෑස්තිලා යන්න ඕනේ. ගිය වෙලාවක තේරෙයි අයියෝ මේක නම් කොච්චර හම්බෙලා තියෙනවද කියලා. ඒකට කියාවි කවුරු හරි මේක නම් උප්පත්ති ඉඳලා මුතිවිලා තියෙනවා කියන්නේ. ඒ නිසා manussත්ත්ව ප්‍රතිලාභේම නිවන. උප්පත්ති ඉඳලා කියනවා. හැබැයි තේරුම් ගන්න දවස වෙනකොට ගෙවන්න තියෙන පෞටික කෙවල ඉවරයි. ඒ තරම්ම තකතිරුභාවය. ඒ තරම් අපි හිතනවා තව එන්න තියෙන එකේ තමයි හොඳ කැලේ තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන එකේ තියෙන මේ සර්වමහිගතිය සර්වසාධාරණකතිය අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ කර්ම ගෙවෙන්න තියෙනවා. ඒ නැත්නම් තකතිරුකම තියෙනවා. වෙන මෝඩකම තියෙනවා. වෙන අවිද්‍යාව තියෙනවා. එනිසා කවදා හරි මේකට සාදර වෙන්න. මම නැවතත් කියන සාදර වුණාට පැවිදිසත්ව ගන්න බෑ. ඔබ පෙරලෙන්න සුණම ආපු වෙලාවේ මෙන්න මේකයි දුක්ඛ සත්‍ය පෙරපර පෙරම තමන් කරු. මේක තමයි දුක්ඛ සත්‍ය අරුණලු නැගීම කියලා කියන්නේ කියලා බාර ගත්තොත් ඕකට කොයි ඉරියව්වෙත් ගන්න. බලාවෘතු සූමේ කියලා වෙතෝක තියෙනවා. බලාවෘතු සපද කියලා වෙතියි. ඉතින් ඒක නිසා මේක නිතරම එයි. එහෙම නැත්නම් අපිට පෙනේවි මේ අනිකුත් ජවනික ඔක්කොම යට අනිවාර්යයෙන් මේක ජීවන ගමනේ පවතින දෙයක්. මේක තමයි භවය කියලා කියනවා. මේක තමයි එක එක දේවල් වලට පෙරලෙන්නේ. ඕකට සාදර වෙන්න. සාදර වෙච්ච දවසේ තේරෙන්නේ ඔක්කොමලා ගායක තියෙනවා. ඒගොල්ලෝ විට ඒක තියෙද්දි එහා පැත්තෙන් අල්ලන්න හදනවා මොනවද කියලා. කුර්තිය තියෙද්දි එහා පැත්තෙන් අල්ලන්න හදන නිසා මේකට ද්වේෂයක් තියෙනවා මේකට අව탁සීරුවක් තියෙනවා. නමුත් මේ අව탁සීරු කරාට මේ දෙවෙනි කොටසේ තියෙන කියන දේ නිතරම අප කරා එන්න කැමති කියනවා. එයා කවදාවත් අපි මේ අවචාවට ලක් කරගෙන තරහ වෙන්නේ නැහැ. ඒක නිසා ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ඒවා බලව කියලා. ඒක බාර ගන්න කැමති නැත්නම් ඒක යන තව කර්මක වෙන්න තියෙනවා. කර්මකේ ඉවර දාසේ බාර ගන්න. එච්චරම විස්තර කෙරේ තව අනිතරක් තියෙනවා විතර කරනවා අවශ්‍ය ඕන විතර කරනවා නමුත් වැදගත් දේ අර කර. ඒක උපය ගැනීම නැවත නැවත සාදර වෙන්න ඒකට ගියාට පස්සේ මේක තමංගේ සෙකන්ඩ් නේචර් එක කරගන්න. මේක තමංගේ ප්‍රകൃතිය කරගන්න. එතකොට අපිට හැමදාම එකක් එක්ක ඉන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාව පටන්ගෙන ඊටාම ස්වල්ප වේලාවකින් බොහෝ අවස්ථාවලදී හුස්ම රැල්ල නොදැනී යයි. ඊටාම ඉක්මනින් සතුටක් දැනේ. මුහුණේ කම්පන චංචල ඊටා වේගයෙන් සිදුවේ. ශරීරයේද සෙලවෙනවාක් බඳු සමහර විට වේගයෙන් ස්වභාවයක් දැනේ. එහාට මෙහාට පැද්දෙන ස්වභාවයක් දැනේ. පෙර හුස්ම රැල්ලේ මුල මැද අග ආදී වශයෙන් හොඳට දැනින. දැන් ඒ බැලීමට නම් හුස්ම නැවත අරගෙන බැලිය යුතුය. එවිට නාසිකාග්‍රය අග හුස්ම රැල්ල වේගයෙන් එකවරක එක පැත්තකට තවත් සැරයක අනෙක් පැත්තකට කැරකේ. සමහර විට රැලි ආකාරයට තරංග විදිහට දෙපැත්තට ගමන් කරනසේ දැනේ. අද උදේ පරයන්කේදී හා සමහර අවස්ථාවලදී රවුම් හිස් අවකාශයක සිටින්නාසේ දැනේ ස්වල්ප වේලාවක්. එම අවකාශය ටිකෙන් ටික බලා සිටින විට වැඩි වෙනවා සේද දැනේ. ඔබ වහන්සේගේ උපදේශ පරිදි සති නිමිත්තේ සිත තබාගෙන සිටින්න. තවදුරටත් මා කලොත්තේ සති නිමිත්තේම සිත තබාගෙන සිටීමද ස්වාමීන් වහන්සේ. කරුණාකර මාහට කලොත්තේ කුමක්දයි පහදා දෙන්න. එවන් සරණයි වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඉතින් ප්‍රායෝගික වශයෙන් නම් හොඳ මේදී වගේ මේකට මොන දෙයක් කියලා තියෙනවා. උදාහරණ ප්‍රශ්නේ අර මූලධර්ම පැත්තේ තව යම් පිරිසුදුමක් හොඳයි නොතොලයි කියන එක තමයි මට වැටුනේ අහගෙන ඉන්නකොට. මොකද සති නිමිත්ත කියලා දෙයක් ඇත්තේ නෑ. නිමිත්ත කියලා කියන්නේ නිට්ටය කියන වචනයට බොහොම කිට්ටු දෙයක්. නිමිති කරන්න හෝ රවුණු කරන්න හෝ ආලම්බනයක් වශයෙන් ගන්න පැවැත්මක් තියෙනවා. ඒ නිසා පණ ගන්නකොට රූපයක් අඳුල්ලා දීලා, කියන්නේ පැවැත්මක් තියෙන ගුරුසු ඝන බහලයක් අඳුල්ලා දීලා සතිය හොඳට ඒක පුරුදු කරලා එන්නේ එන්නේ එන්නේ ඒ රූපේ ගෙවිලා යන්න ගියාම අන්තිමට රූපය නැත්නම් නිමිත්ත වෙච්ච රූපේ නැති වුණාට පස්සේ සතිය අනිමිත්තේ පවත්තන එක තමයි නිවන් දොරටුව කියලා කියන්නේ. එතකොට මේ සතියෙන් ඇති වෙන සමාධියට කියනවා අනිමිත්ත සමාධිය කියලා. ඉසල සති සමාන සති නිමිත්ත සමාධි නිමිත්ත තියෙනවා. ඒ හරි ගුරු ඝන බහල දෙයක්. ඝන ගුරුස් කුස්මාවි. එන්නේ එන්නේ එන්නේ එක ගෙවීම තමයි වෙන්නේ කියන එක තමයි අනිත්‍ය කියලා කියන්නේ. නිත්‍ය නෑ කියන එක. ඒකෝට ඒක ගෙවුනට බලන්න ආරමුණ ගෙවුනට සතිය ගෙවීමක් වෙන්නේ සමාධිය ගෙවීමක් වෙන්නේ සතිය සහ සමාධිය අනිමිත්තට උදේනවා. අන්තිමට ගිහලා අනිමිත්තේ සතිය කිව්වහම තමයි අපිට අපේ කයින් මූලධර්ම වශයෙන් වෙන් වෙන්න පුළුවන්. ඒක හරි භයානකයි. හරිම අනිශ්චිතතාවයක් ඇති කරන සුළුයි කාය ආසාව වැඩි කරන කෙනාට. ජීවිත ආසාව වැඩි කරාම මේක දරන්න බෑ. ඒ නිසා අපි ඒක නම් නිතරම නිමිත්තක් වෙයි. නිතරම රූපාරම්භණයක් වෙයි. නිතරම ලඝු පොලක් වෙයි. නිතරම රෙෆරන්ස් පොයින්ට් එකක් වෙයි. නිතරම බෙන්ච්මාර්ක් එකක් වෙයි. නිතරම පිවටල් පොයින්ට් එකක් වෙයි. අන්තිමේදී පිවටල් පොයින්ට් එකක් ගෙවෙනකොට ඒක සතිය ගෙවීමක් නෙවෙයි සමාධිය ගෙවීමක් නෙවෙයි සතිය වැඩිවීමක්. එහෙම නිමිති කරන දෙයක් නැතුව සතිය පවතින්න පුළුවන් කියන එක තමයි සතියේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒක හිතට වදාගෙන ඉන්න ඕනේ. ආර ආධුනිකයා පොඩි දරුවා ඉගෙන නැගිටින්න හතරක් අල්ලගන්න. එයා මුලගන්න එළියට තමයි නැගිටින්නේ. නමුත් ලොකුනාට පස්සේ ඇවිදින්න පුළුවන් වුණාට පස්සේ අත්තට ඕනේ නැහැ. යම්බල ගත්තල දන්නේ පොඩි එකට අත්තර දෙන්න ඕන කොයි වෙලාවද? ගලවලා දාන්න ඕන කොයි වෙලාවද? යම් පමණකට නැගිට පස්සේ අත්තට ඕනේ. ඉතින් අන්නේ වගේ සතියට අනුග්‍රහ කරනකොට සත්‍ය නිමිත්ත කියන වචෙන්ට මේ තරම් බැඳිලා ඉන්නවා කියලා කියන්නේ පොඩි කාට පයින් අවදිින්න පුළුවන්කම තියෙද්දි ඌට දඬුවට අත්තට ගහන්න හදනවා. ඒතකොට ඒක දරුවගේ ක්‍රියාකාරකම වලට බාධාවක් වෙනවා. ඉතින් ඒ නිසා දැනගන්න කොතෙක් දුරට නැකන් නිමිත්ත ඕනේද? කොතෙන් නැකන් නිමිත්ත ඕනේ නැද්ද කියලා ඒක දැන ගැනීම සහ නිවන් දැකීම දෙකම එකයි. ඒක මේ කියලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේ උපමා මතු කළ දේ තියෙනවා අටුවාචාර්ය වංශේලා ඒ වගේම පසු කාලීන ආචාර්ය වංශේලා විසුද්ධි මාර්ග අටුවාචාර්ය වංශේ සඳහන් කරනවා බුද්ධඝෝසාචාර්ය වංශේ යම් කිසි කෙනෙක් රාජධානියක ජීවත් වුණා රජුරවන්ට යනවා එයා පිළිබඳව වැරදි චෝදනාවක් ඉතින් රජුරෝ මෙයාව මරණ දඬුවම් නිව කරනවා නිව කරලා රාජපුරුෂෝ මෙහෙවනවා ඉතින් මේ පුද්ගලයා දැනගෙන දුවනවා දුවනකොට දන්නවා රාජපුරුෂෝ පිටිපස්සෙන් එනවා කියලා. එතිකේ මෙයා දුවගෙන ඇවිල්ලා කක්ක් කයිලට යනවා. එයා තමයි කගෙන් එහා පැත්තේ වින රජ කෙනෙක්, වින රාජධානියක්, වින වැයිකියක්. ඉතින් එයා දන්නවා එහා පැත්තට ගියොත් මේ රාජනීතිය බලපන්නේ කියලා. නමුත් මෙයාට පීනක් බෑ. බස්සේ කිඹුලෝ ඉන්නා දන්නේ නැහැ. දියවැල් තියනවා දන්නේ නැහැ. ඒ නිසා ඇවිල්ලා එනකොටම පිටිපස්සේ රාජපුරුෂෝ ඉලවනවා. ඒ නිසා ඉන්දක් දැකලා කල්පනා කරනවා. එතකොට එයාට පේනවා එහා පැත්තෙන් ආපු අත්තක වැලක් එලිලා තියෙනවා ගඟ මැදට. ඉතින් මෙයා කරන දේ පණේපයි කියලා ආපු වේගෙටම අර වැලට පයින්. පැනන පස්සේ වැල සම්පූර්ණ මෙයත් අරගෙන එහා කෙළවරට ගියාට පස්සේ වෙලා අතාරින්. අතහැරියා මෙයා වැටෙන්නේ එහා පැත්තේ. ඒකට පයින්කොට අල්ලන ඇල්ලිල කොච්චර තදින් අල්ලන්න ඕනද? ඒ වගේම එහා පැත්තට ගිය ගමන් කොච්චර ඉක්මනට මුදා හරින්න ඕනද කියන දෙක නොවුනොත් ආපහු මේ මිනිහා වැලේ ඉන්න මේ පැත්තට. දැන් තේරෙ මේක අදහස් තේරෙනවා කියන්නේ. යහ කෙලවලට ගියාට වෙලා අතාරිය නැත්තම් ඒ වෙලාව ආපහු එන්නේ මේ පැත්තට. ඊට ඉස්සලා තැරියොත් වැඩිනේ ගඟකට. ඒසාව පණිනවත් එක පණ අල්ලන්න ඕනේ ඇල්ලිලා. මොකಾದ මොකಾದ වදාගත්තා වගේ. ඒ යහ කෙලවලට පැද්දලා ඉවරනකොට අතෑරියාම ගඟේ ඉවුරට වැටෙන්නේ. අන්න ඒ වගේ අරමුණ ඇල්ලීම තියෙනවා. අල්ලන්නේ නැහැ ආස්වාසේ මේ මුල මේ මැද මේ අග මේ රටහන් මේ ආකාර වල ඔක්කොම විස්තර බලනවා. බල බල බල අරමුණ ගෙවිගෙන යනවා දැන ගන්නකොට එයා දැනගන්න උඩ දැන් අත හැරෙමින් පවතින්නේ. ඔකල අරමුණ සම්පූර්ණයෙන්ම නැතුණාට බලන්න අසතිය තියෙනවා කියලා. සතිය තාන්තිය. මේ මේ බ්‍රේන් වොෂ් කරන්න හදනනේ ටෙස්ට් කරලා බලන්න. එතකොට අරමුණ අත හැරෙන්න අරින්න කලබල වෙන්න එපා. ඒකෝට මේ සති නිමිත්ත නැති වුණා. අරමුණ නැති වුණා කියලා පශ්චාත්තාප වුණත් ආයෙ හුස්ම ගන්න යයි. අර කියලා තියෙන විදිහට මුල බඳ බලන්න යයි. ඒකට වෙන්නේ මොකද්ද? අර ගිය රැල්ලටම ආපහු මේ පැත්තට. එහෙම නැත්නම් මම දෙන මොඩර්න් නිදර්ශනය තමයි මේකමයි පෝල් වෝල්ට් එකේ නැත්නම් රිටිබැනිල්ලේදී සාමාන්‍ය පයින්ට් වගේ තුන් ගුණයක් උඩ පයින්ට් වුණා හිතේ පිට පයින්ට් කොට. හිතේ ආදාය උඩට යනකම්ම ගිහිල්ලා රිට සම්පූර්ණ පොළොට තද කරලා අවසාන ජෙටිසන් ඉෆෙක්ට් එක ගන්න රිට විසි කරලානේ අපි කනින්නේ බාරකට උඩින්. ඒලා රිට බදාගත්තු මොකද? අපි මෙච්චර උඩ යන බලාපොරොත්තු ඉති රිට කියලා බදාගත්තොත් බාරකේ රිට හැප්පුණා නම් මිනිස්සු අවුට්. රිට බාති රිට බාරකේ වදින්න නැති නිසා එහාට තල්ලු කරන ගමන් වෝල්ට් එක දාන්න ඕනේ පොළට උඩින්. ඒකට මේ ඍතු පිළිවන් තියෙන ගෞරවය නම් උඩට යනකම් දැඩිශේ අල්ලගන්නවා. ඇත්තටම ඒකෙන් අර පොළොවට රද කරලා මේ ජෙටිසනින් ඉෆෙක්ට් එක ගන්නත් උන. ඉස්කරන්න. ඒක නිසා මේ භාවනාව තර්ක චරිතයත් එක්ක කරනවා. යාර උඩට ගියාට පස්සේ පොළොවට අතාරින බය වෙනවා. අනේ මෙච්චර උඩ යන්න ගිය පොළොනේ. මේ මේක දීලා ලෝකෙත් එක තියාගෙන ඉන්නවනේ මේක සූනේ දෙකට කියලා තියාගෙන හිටියොත් ඌට දිනන්න හම්බ වෙන බාහිරේ තත්ත්වෙ තියම් පරාගයි. අනිත් එක උල්ලා අතෑරපු ගමන් අරු අඩි 18ක් විතර වැටෙනවා. ඊට පිදුරු දාලා, ධාය දාලා, ලීකුරු දාලා හදලා තියෙන්නේ. ඒ වැටිල්ල රිදෙන්නේ නැහැ. මොකද හේතුව ජයග්‍රාහී වැටිලා. සාමාන්‍ය අපි අඩි 7-8 වැඩනකොට අපිට රිදෙනවා. අතන වැඩනවා අඩි 12 13 14 15 18 ගිහිල්ලා උඩට ගිහිල්ලා වැඩනවා. රිදෙන්නේ අනිත් වගේ මේ නිමිත්ත පිළිබඳව කියලා දෙන්න කියන්නේ කියන්නේ මේ නිමිත්ත කියන එකේ ප්‍රායෝගික වටිනාකම තේරුම් ගන්න. නිවනට යන දොරවල් තුනයි අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන තුන මේකයි. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන්නේ මේ තණ්හා මහාන දිට්ඨි කියන චරිත තුනට ගැළපෙන නිදර්ශන තුනක්. ඒ නිසා අපි කවදද ඉගෙන ගන්නේ? සතිය අනිමිත්ත සතිය. එතකොට අනිමිත්ත සමාධිය ඒකෙන් තමයි අපිට මේ භව ගමනේ හැවැත්තට පයින් පුළුවන්. නිමිත්තක් කියන්නේ භවයක්. නිමිත්තක් කියන්නේ මිකමි. නිමිත්තක් කියන්නේ නිත්‍ය සංඥා. ඉස්සලා හොඳටම නිමිත්ත ගන්න. හරියට පෝල් වෝල්ට් එකේ පෝල් එක අල්ලගත්තා. මේ සිංගල් එහාතර වයින් වාස මේ ඉවල හෙල්ලෙන්න බෑ හදට. ඒ වෙනත් කරන්න බෑනේ. රිලෝගේ තියෙන අමුතුම ග්‍රිප් එක. ඌ අල්ලනවා අමුතුම ඇල්ලීමක් ඔය පයින් වෙලාවේදී ඒ නමුත් එහා පැත්තේ යනකොට අතාරින්න පුළුවන් ගැතිය තියෙනවා. ඒක ඥානানন্দ ස්වාමීන් කියනවා. දැලිපිය ගන්නකොට ඒ මේ අපි ඒක පුදුම සුකනම් මේ ක්‍රමයකට ගන්නවා. දැලිපිය ගන්න වෙලාවේදී මේ අත සුකනම් මේ කරනවා. දැලිපිය දැතින් අමෝරගෙන ගන්නත් බෑ. නිකන් ඇඟිලි දෙකෙන් අල්ලන හොල්ලොල්ල ගන්නත් බෑ. ඒක අල්ලන්න ඕනේ ඇල්ලිලා. හරියට ගෑවිලා එහා පැත්තට යනකොට ආයෙ හැරිලා මේ පැත්තට එන ගාවිලා ඒකලක ඉවර කරනකොට හිමීට යහපත නැවත දාන එක නියනකානිය මේ නියනකානකොට යතුතලේ ගන්නකොට වඩ ළඟ තියෙන ක්‍රමී මට කවදාවත් බෑ මම ගන්න බලලා තියෙනවා මම කරන දේ මට මොනවාට ඇති කරගෙන පුළුවන් අන්තිම තෙල් ගලේ ගන්න ටික ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක හර බිය ගන්න කොටක් තියෙනවා. අනිත් වගේ මේ සුඛනාමීය ගතිය වෙන අභ්‍යාස වල උගන්වන්නේ නැහැ. මොකද උගන්වන්න බෑ. අනික රේකිය ක්‍රමවලට උගන්වන්න. මේක නෑ. මේක මේට්‍රික්ස් එක කියන්නේ. ඒක නිසා ඔය ක්‍රමෙම නැවත නැවත කරන්න. කරලා නිමිත්තක් නැතුව සතිය පවත්වන්න පුළුවන් ගතිය අපි තේරුම් ගත්ත දවසේ අපිට මේ ලෝකෙම ඉඳගෙන මේ ලෝකේ අමතක කරලා සතිය පවත්වීමේ හැකියාව ලබනවා. එහෙම නැත්නම් නිින්දේදී සතිය පැවැත්වීම පිළිබඳ මරණයේදී සතිය පැවැත්වීම පිළිබඳ ක්ලාන්ත ගතියදී සතිය පැවැත්වීම පිළිබඳ පුංචි දරකවුරු වීමක් වෙනවා. ඒකට කියනවා අපි සතිය සතියෙන් යටිහිත බලනවා කියලා. දුහිත නෙවෙයි යටිහිතට තනලයක් කපන හැටි තමයි කියලා. දන්න දේ හරහා ගිහිල්ලා නොදන්න දේට අවදි වෙන දවසේ තේන මේ දන්න දේ කියන්නේම ෆ්‍රික්ෂන් එකක්. දන්න දේ කියන්නේම ගොරෝසු දෙයක්. කොනහන දෙයක්. නොදන්න දේ තුළ කිසිම ගැටීමක් නැහැ. ඒකට කියනවා අජට අවකාශය කියලා. ඒ අවකාශය ගැට ගන්න බෑ. අජටයි. ඒක කිසිම දෙයක් හදාපවතින්නේ නැහැ. ඒකට යන්න පුළුවන් මේ ජීවිතේ. ඒක හරියටම කියනවා නම් ගැඹුරු නිින්දකට අවදි වෙනවා වගේ. එහෙම නැත්නම් යටිහිතට අවදි වෙනවා වගේ. නැත්නම් මරණය අත්දකින්නවා වගේ. එහෙම නැත්නම් ක්ලාන්ත ගතිය අත්දකින්නවා වගේ. හැබැයි ඒක ගැන හොඳ පැත්ත කියනවා. ඒ ඒ ගැඹුරු නින්දට අවදි වෙච්ච මනුස්සයා සරුවඥයි කියනවා. ලෝකේ තියෙන ඔක්කොම දැන් මේ ළඟ තියෙනවා. මේ දැනුම හොයන්නේ යෑමෙන් වෙන්නේ අපිට අරක නැති වෙන එක විතරයි. අපි යමක් හොයාගෙන ගියොත් හම්බ වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ආංශික දෙයක්. ඒ නිසා අද දැනුම වැඩි සමාජයේ දිහා ගන්නකොට ඒගොල්ලෝ හිතන්නේවත් නැහැ අර වගේ යුනිකෝ කොස්මික් ලයිබ්‍රරි එකකට දොර අරින්න පුළුවන්. අපිට සියලුම ඥාණි ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා හිතන්නේ. මොකද එහෙම කියනකොට උගතුන්ට ලැජ්ජයි දෙනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ උගත්තු කියලා. සර්වඥාන්ත කියන උගත්කම තියෙන කිසි දේ ඔක්කොම අතහැරුවාම සියල්ල නැහැ කියලා කියන්නේ සියල්ල තියෙනවා කියන්නේ. අපි ටිකක් තියෙනවා කියලා කියන්නේ බහුතරي දන්නේ කියන එක. ඒ නිසා පුළුවන් නම් රැයට කතා කරනකොට ඒක හොඳට කතා කරනකොට රැයට නිින්ද යන්නේ නැතුව යනවා වහපුවා. සමහර දුන්නාට දිවයට තියෙන පෙත්ත තියන්න ඕනේ. TNT පෙත්ත. ඇහෙනකොට heart attack එක ගන්නවා. එහෙම නැත්නම් මේ කොලෙස්ටරෝල් ගන්නවා විදිනස් වෙනවා. එනිසා මම කැමති දොස්තරලා ඉන්නවට රිට්‍රීට් එකේ. මොකද එහෙම ආපුවම මට ප්‍රතිකාර කරන්න හිතෙන්නේ නැහැ. දොස්තරලා ඒකට එහෙම කරන්නේ නැහැ. ෆස්ට් ඒ දීලා ආයෙ මම යටි කරලා දෙනවා. නැතිනම් මම ආයෙ හදලා දෙනවා. මේ ලියුම් දෙකේම ලියලා තියෙන ඒකට යන ගමනක්. මත ඒකට තියෙන බය තමයි අවිද්‍යාව කියන්නේ. ඒකට තියෙන බයට තමයි මෝඩකම කියලා කියන්නේ. ඒකට තියෙන බයට තමයි අන්ධකාරය කියලා කියන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි ඔක්කොමලා කොච්චරක් මේ දෙක අත්දකලා නැත්නම් දැක දුන්න අත්දැක්කා. අපි මේ දන්න දේ හොඳයි නොදන්න දේට වැඩිය කියන දන්නේ කවුදයි නොදන්නේ කාට කියන මේ ආප්තෝපදේශෙ නෙන්නේ. අපි උත්තර ජානසික ආප්තෝපදේශයක් නෙන්නේ. බුදුහන්සේ සඳහන් කරලා තියෙන බව අතහරිනවා කියන එක අන්තිමට හැරිලා තමයි ජීවත් වෙද්දිම අන්නර හිතනට යනවා මේක අමතක කරනවා. එහෙම නැත්නම් ගිය වෙලාව අහම්බෙන් හරි ගිය වෙලාවට බය කරන්න එපා. ආපහු නිමිත් හොයන්න එපා. ඒක පුළුවන් තරම් තමන්ගේ හැබෑ නිවහන බවට පත් කරගන්න පුළුවන් නම් අපි එක්කෙනෙකුටවත් ඒක කිසිම අඩුපාඩුවක් නැහැ. හැම කෙනාටම හැම හැකියාවක්ම තියෙනවා. possibilities and oh, potential wise ඔක්කොම සමානයි. ඒක නිසා උත්සාහ කරමු. අපේ අයිලා ප්‍රශ්නෙට. එරුවන් සර්ණයි. ගාන්තු ස්වාමීන් වහන්සේ. මා පරයන්ක භාවනාව ආස්වාස සහ ප්‍රස්වාසයෙන් පටන්ගෙන ශරීරයේ ඇතිවෙන කම්පන දෙස බලා සිටින කෙනෙකි. මෙසේ බලා සිටින විට සිත සිතුවිලි වලින් පිරී යයි. මෙම සිතුවිලි වල අකක් මුලක් සොයාගත නොහැක. මම ඒ දෙස බලා සිටිමි. ටික වේලාවකින් පාසි වලින් පිරි පොකුණකින් පාසි අයින් වී වතුර පෙනෙන්නාසේ ඉතා පැහැදිලි තැනකට පැමිණි. මෙහිදී මා පමණක් සිටින බව පෙනේ. ආස්වාස හා ප්‍රස්වාසය නොදැනේ. කම්පන හා චංචලද නොදැනේ. සිතුවිලිද නැත. මම සිටිනා බව දනිමි. වට පිට කිසිවක් නැත. හරිම නිසංසලය. එහෙත් ටික වේලාවක් මම මෙසේ සිටිනා විට මට නොතේරෙන සිතාගත නොහැකි සිතාගත නොහැකි තැනක සිට මෙම නිසංසල තැනට නැවත පැමිණේ. කොපමණ කාලයක් මෙම නොදන්නා නොතේරෙන තැන සිටියාද නොදනි. ආව බව පමණක් දනිමි. මෙය පළමුව සිදු වූ දින එනම් මෙම නොතේරෙන තැන සිට නිසංස තැනට පැමිණ ටික වේලාවකට පසු එකපාරටම මම මැරිලාද කියා මතක් වී කම්පනය සෙව්වෙමි. එවිට ශරීරය ඉතා සෙමින් උස් පහත් වන බව දැනිනි. නිසංසල තැන නම් හුරු පුරුදුය. එහෙත් මේ නොදන්නා නොතේරෙන තැන එතරම් හුරු පුරුදු නැත. ඒ ඉබේම වෙන දෙයකි. කුමක් කළ යුතුද නොදනි. මොනවා කරන්නත් මම එතන නැහැ. දැනට වෙන දෙයක් වේ යයි සිතා සිටිමි. ගරුතර ස්වාමීන් වහන්සේ වහන්සේගේ ඊතා කාරුණික උපදෙස් පතමි. වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේක සත්‍යපාසලේ පොඩි උන් කියන්නේ ගිහිල්ලා වැඩේ කුඩම් ගෑවිලා කියන එක. අවුත් වෙලා ගියා මම කිව්වා පුළුවන් නම් මේ භාවනා කරත් භාවනානේ සතුටක් ඉඳලාදී මැරෙන්න ඉගෙන ගන්න පුළුවන් කියලා. මේක ටික අප්සෙට් නේ. ඉතින් එක්කෙනෙක් දෙනෙක් ආව ඕන සහත මැරෙන්නේ කියලා. ඉතින් පන්තියේදී සීදී නසා ගන්න නෙවෙයි. මරණය ජීවිතය හැම වෙලාවෙම මාර්ග විතියේ. ඉතින් මම කිව්වා හැම ආශ්වාසයක් අවසානයේ බැලුවොත් ඉවරම වෙලා තමයි ප්‍රසාද පටන් ගන්න උතුර මරණයක් තියෙනවා. මේ කවදාවත් දැකලා නැහැ. අපි කෝටි 13 10ක් විතර ගන්නවා මේ මැද ජීවත් වෙන කාලේ ආසත් ප්‍රසත් කවදාකවත් දෙක අතර ඉස්තන දකින්නේ නැහැ. දෙකෝ නූලකට ගන්න. අප නූලක් අයින් කරනවා. එහෙම නැත්නම් දෙයියන්ට පඩුවක් වෙන් කරගන්නවා. මොකක්ද භයානක දෙයක් උනා කියලා. ඉතින් වටේ ඉන්න කට්ටියත් විජා කැලලා රතන සූත්‍රය කියනවා. හේතේන දච්ච වජ්ජේන නෝතතේ ජය මංගලම් කියලා ආය අර දෙක ගැට ගහලා දෙනවා. ඉතින් බුදුදහම සේවක තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව මේ දෙක පෙන්වන්න දෙන්නේ නැතුව දෙක ගැට ගන්නවා. සිබ්බනි කියලා බුදුදහම සඳහන්. ඉතින් කොහොමද තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ගියෝ ඒ තණ්හාව ගැටේ වෙන්නේ නැතුව අපිට ආස්වාසි වල නැතිලා ප්‍රසවාසයට යනවා. ඒ කැලේ නැති මොනම දෙයක්වත් එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ. නමුත් මේ දෙක එක උඩ එක මෙහෙම යනකොට බැලුව බලනකොට පේන්නේ දෙක නිකන් අතිනතගෙන තියෙනවා වෙනවත් ලොකු වෙනසක් තියෙනවා. ඒ දෙක ඇතුළේ තමයි අපි ඔක්කොම මනෝ විකාරම වාගෙන ජීවත් වෙනවා. ඉතින් ඒකට අනිදර්ශනේ තමයි ප්‍රොජෙක්ටර් එක චිත්‍රපටයක් පෙන්වනකොට ප්‍රොජෙක්ටර් එකේ ක්‍රියාකාරකම් නිසා චිත්‍රපට ශාලාවේ 50 කින් අන්ධකාරය. කැමරේ වැඩ කරන්නේ 150 කාලෝක දෙනවා 100 නමුත් අපි කවදාකවත් චිත්‍රපටයක් බලනකොට අන්ධකාරය පේන්නේ නැහැ. අපිට පේන්නේ දිගටම රිදී තිරේ සුදු පාට තියෙනවා කියලා. ඒ අන්ධකාරය තුළ තමයි ඇනිමේෂන් එක පටන් ගන්න. මේ නිශ්චල ඡායාරූප චංචල මිනිස්සු බවටපත් වෙන්නේ හිස්තන තුල. ඒකෙන් තමයි අපි සංස්කරණය කරන්නේ. අද චිත්තපරි සංස්කරණය කරන මනුස්සය වෙනම පරිගත්තාට සංස්කරණය කරන බඩ මිනිහා තමයි. නිකන් අපි හිතුවොත් කාටුන් චිත්‍රපටි ටිකක් කාටුන් රූප ටිකක් අරගෙන ගානට කරකවනකොට ඒක මිනිස්සු දඟලන්න පටන් ගන්නවා ඇනිමේෂන් පටන් ගන්නවා. මොකද ඒතර තියෙන්නේ මේ පැන්සලිටි ටිකක් විතරනේ. පැන්සලිටි අතරමැද ගානට තප්පරෙන් 10න් එකට ගිය අඩු ප්‍රමාණයක් ආලෝකය අන්ධකාරය දුන්නාම ඒක රෙජිස්ටර් වෙන්නේ අපේ ඔළුවේ. දෘෂ්ටි පැවැත්ම නිසා. අපිට පේන දිගට පවතින ආලෝකයක්. ඒ වගේ හුස්මේ පේන කැලේ අන්තිමට බලන්න ගියාට පද්දාක කාටක පාඩයි. ඉතින් යනකොට මිස්ටික්. එතකොට ඔන්න ඊගාවුස්ම පේන්න පටන් ගන්නවා යන්තම් ඇති කියලා ඔකට ගන්නවා. ඒ ප්‍රසවාසයේ අවසානයේ බලනවා නේද? හැමදාම ওই ගැප් එක තියෙනවා. නමුත් ඒක දැක ගන්න බෑ ආධුනික මනසට ඒක හොඳටම හුස්ම දෙකම ඉවර වෙන තැනට යනකම් යන්නේ. ආශ්‍රය ප්‍රසාර නොදැන තැන දෙක සාමාන්‍ය සම්පදාන කුලෝ කියනවා. හතරෙන් ධ්‍යානෙට යනකම් භාවනා කරනකොට කාය පස්සම්බය කාය සංකාරම් කියලා කාය කාය සංස්කාර සංසිඳනවා හුස්මක් නැන්නේ. වෙන හැරෙන්නේ. ඒකත් දකින්න පුළුවන් කෙල මාත්‍ර වශයෙන් හුස්මෙන් හුස්මට කවදාද හිතන්නේ ඒක අහුණයි කියලා. කුස්මෙන් උස්සට අහුණයි කියලා. අහුවෙන්න පටන් ගත්ත නම් තේරෙනවා අපේ ඉඳුරන්ට අර මොනවත් නැති හැටි ගෝචර වෙන්නේ අපේ ඉඳුරන්ට ගෝචර වෙන්නේ මේ ආලෝකයේ ක්‍රියාත්මක වෙන රූප කොටස් විතරයි. ඒ වගේ තියෙන රේන්ජ් එකයි තියෙන්නේ යහට අහුවෙන්නේ නැහැ අල්ට්‍රාවයලට් වලින් යහට පේන්නේත් නැහැ. මේ එක්ස්රේ වලින් යහට පේන්නේත් නැහැ. බොහොම පොඩි ප්‍රසයි පේන්නේ. ඒ දෙකෙන් අපි වැඩ ගන්නවා. ඒක ඇහැට ගෝචර වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි මේ රජකම් කරන්නේ ඊර්ෂ්‍යාකම් කරන්නේ ක්‍රෝධකම් කරන්නේ මානකම් කරන්නේ අහු වෙන කොටස විතරයි. අහු වෙන කොටස 104ක්වත් නැහැ. 96කම තියෙන මොනක්වත් නැති කම. ඒක ඔය ක්වොන්ටම් ෆිසික්ස් එළියට ආවට පස්සේ ඒගොල්ලෝ කියනවා අවකාශයෙන් මැටර් කියන එක the particles in 104යි. particles දෙකක් අතර දුර ඒ තරම් විශාලයි. 96ටත් වැඩි මේකනේ හිස් තරක් කියලා. බුදුන්සේකට ශුන්‍ය කියලා කියනවා, රිත්ත කියලා කියනවා, තුච්ච කියලා කියනවා. ඒක දන්නවා නම් මේ රණ්ඩු සරුවල් කරන්නේ අර කොට කොටසකටනේ. ඒක හොඳටම දකින්න කියලා. දැකලා නැති වෙලා ආයේ ඒකට එනකොට ওই කියන தත්ත්වය අර මොනවාක්වත් නොදැනීම தත්ත්වේ ඉඳලා නැවත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඉන්ද්‍රිය ගෝචර දැනට එනකොට මේක ඉස්සෙල්ලා මොකවත් නොතිබිච්ච බව තේරෙනවා. එහෙම නැත්නම් යම තිබීමට සාපේක්ෂව තමයි නැති බව තේරෙන්නේ. ඒ නිසා මේකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියලා කියනවා. හේතුඵල ධර්මය කියලා කියනවා. එහෙම නැත්නම් සාපේක්ෂතාවය කියලා කියනවා. ඒක අයින්ස්ටයින්ට ගිය අවුරුදු 100ට හොඳම විද්‍යාඥයා කියලා පදකම් පැලදුවේ සාපේක්ෂතාවය හොයාගත්තයි. බුදුරජාණන්සෝ කරන කතාව වල අවුරුදු 2000 කට ඉස්සෙල්ලා උන්වහන්සේට සම්මාන දෙන්න කෙනෙක් ලෝකේ අදවත් පහළ වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ සම්මාන දෙන්නේ. අරයට නොබෙල් ප්‍රයිස් දෙන්න දෙනවනම් දෙනවනම් බෙල් එක තියෙන ප්‍රයිස් එකක් ගන්න. මේ තකතිරු ලෝකේ අර බලය කණ්‍යා බෝල නැත්නම් කණ්‍යා පඬිතෙන් වගේ බටහිර ලෝකේ අද ඉන්න අන්ධකාරයේ ප්‍රමාණය දන්නවනම් අපි මේ කොහෙද ඇහැරිලා ඉන්නේ කියලා හිතේ. මෙච්චර දෙයක් පුදුහන්සේ කියලා දීලා තියෙන්නේ. අපි ඒක වෙරිෆයි කරන්නේ නැත්නම් මොකද ඒක පේටන්ට් හම්බෙලා නැහැ බුදුහාමුදුරුවෝ. විශ්ත කරලා යන බුදුරජාණන් වහන්සේ ඔගොල්ලෝ කියවලා තියෙන අද ලෝකේ දෙන හොඳම පොත තමයි ත්‍රිපිටකය. ඒකේ හිමිකම් වෙරි නෑ කියලා කියනවා. අනික ලෝකේ ඕන පට්ටබල ගුණ අරගෙන පොතක දීලා තියෙන හිමිකම් වෙරි යද කියලා. Right reserve. මේක රයිට් රිසර්ව් නෑ. වැඩියෙන්ම දැනුම තියෙන පොතේ රයිට් රිසර්ව් නෑ. ඕනක නෝට ඕන දැනගෙන කෝට් කරන්න පුළුවන්. ඒක කරන්නේ නැතුව තමයි අපි අර භාගෙදනෝ පිටිපස්සේ යන්නේ මතක තියාගන්න අපේ ඉදරන්න ගෝචර වෙන්නේ පාටිකල්ස් විතරයි. පාටිකල්ස් මැද තියෙන හිත ඉදරන්න ගෝචර වෙන්නේ නැහැ. නමුත් බුතයනාත වෙනවා රූප ලෝකේ ගෙවක් කරලා. රූප ලෝකෙට එන එක දුරු දෙයක් කාම ලෝකයට අරින්න ඕනේ. රූප ලෝකේ ගෙවුනාට පස්සේ අරූප ලෝකයට යනවා. ඒකට කියනවා සූක්ෂම රූප ලෝකේ නැත්නම් අරූප ලෝකේ කියලා. ඒකට මේ කියන මොනම ප්‍රින්සිපල් එකක්වත් බලපාන්නේ නැහැ. ඒකෙම තියෙන පුදුමාකාර සාන්තියක් බුදුරජාණන්ට ඉස්සලා ආලාර කාලාම උත්තකරාම පුත්‍ර වගේ කට්ටිය ඒක නිවන කියාගෙන හිටියේ. බුදුරජාණන්ට කියන්නේ නෑ ඕකේ මේ රූප ලෝකයක් කාම ලෝකයක් ගෙවි නෑර. භවය තුල ඉන්නේ. හැබැයි මේ දැනීම වටිනවා. ඒ මොකද ඒකට අපිට හිතන්න පුළුවන් සතිය පවතින්න පුළුවන් රූප නැතුව. ජීවිතේ පවතින්න පුළුවන් රූප නැතුව. ආඛයක් පවතින වුණා රූප නැතුව. නැත්නම් කය එක පැරඩයිම් එක shift කරන්න පුළුවන් සංඥා මේ කයකට. ඒක ගියාට පස්සේ සංඥාමය කායට ගියාට පස්සේ මනෝමය කාය ගැන හිතුවත් සංඥාමය කාය කඩන වැටෙනවා. මනෝමය කායට ගියාට පස්සේ කාම ලෝකේ ගැන හිතුවත් මනෝමය ලෝකේ කඩන වැටෙනවා. ඒක එක්සෙප්ෂනලි එකකින් මිනිච්ච ඩයිමෙන්ෂන්ස් තුනක් තියෙනවා. ඒක මේකට ගොඩාක් සමාන වෙන්නේ ওই සංඥා කායට. දැනීමක් තියෙනවා. හැබැයි ඒක බේස් වෙච්ච රූප පදනමක් නැහැ. ඉතින් එතෙන් ගියාට පස්සේ ෆ්‍රික්ෂන්ලස් තැනකට අපිට යන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු ලෝකෙම හුදු මනෝබුක්කංගම මනෝසිට මනෝමේදයක් බව තේරෙනවා. හැබැයි ඒ ඒ ප්‍රින්සිපල් එක මනෝමය කායට ගැලපෙන්නේ නැහැ, ගුරුසු කායට ගැලපෙන්නේ නැහැ. අර ලෝකෙට ගැලපෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ලෝකේ කවදාරි ඇසුරු කරපු කෙනෙකුට කිව්වොත් එහෙම මේ සාමාන්‍ය රූප ලෝකේ කාම ලෝකේ කියලා කියන්නේ දෘෂ්ටි මායාවක් කියලා. ඒක නැත්නම් සයිබර් හැලුසිනේෂන් එකක්. මිරිඟුවක් හීනයක් කියලා අපි සංසාර කීයක් ඔය හීනේ විතරක් මුල් කරගෙන රණ්ඩු සරුවක් කරගෙන ප්‍රේම කරගෙන හිටියද මේකට ගියත් අපි ඒක අත වැරදිලා කියලා හිතනවා. පාර වැරදිලා කියලා. මොසාරවතනට හිතගෙන කියනවා නෑ මේකත් ඉක්ලිබ්‍රියම් එකක්. මේකත් ඕන තරම් වෙලා ඉන්න පුළුවන් ඉන්න බැරි බය නිසා. බයර තමයි කෙලස් කියන්නේ. ඒ යම් කිසි කෙනෙක් මේකට ලෑස්තිලා ගිහිල්ලා අරින් වල අහම්බෙන් අපි ගිහිල්ලා මේක වශී කරගත්තොත් හුරු කරගත්තොත් මේකට ලෑස්තිලා ගියොත් අපිට හම්බ වෙන්නේ නිතරම ජය වොක් ඕවර් එක. මොකද ඒක ඉල්ලන්නේ කිසිම කෙනෙක් එක්ක ෆයිට් කරන්න ඕනේ නැහැ. එහා පැත්තට ගියාට පස්සේ පොපියුලේෂන් බර්ස්ට් එකක්වත් ට්‍රැෆික් ජෑම් එකක්වත් මොකක්වත් නැහැ යාලි. අපි කොච්චර කැමතිද බලන්න ට්‍රැෆික් ජෑම් වලට. මිනිස්සු හරි සර්වර් කරලා දැන් මොකටද එන්නේ? ඉතින් ඒක දුන්නට ඒකට අගේ කරන්න දන්නේ නැති ලෝකෙක ඒක දුන්නක් කියනවා ඌරන් ඉදිරි පිට මුතු ධර්මා වගේ කියලා කියනවා. මුතුලි ඌරන් වුණා කරන්නේ. ඌරට උග කරන්නේ කක්ක. ඉතින් මුතු ධර්මොත් ඒ මුතු ධාපේකට ගහනවලු ඌරා. මේ මොන කුමාර පැද්දෙත් දෙන්න පණ පිට ටිකක් දීපම් මේ මොන උඩ යනවා කරන්නේ. ඉතින් මුතු ධර්මොත් ඇයිල මේ ඌරසිලට මුතු ධර්මා. සමහරු තරහයි. ඉච්ඡිත කාලා බිය ජොලි කරන්න පුළුවන් ඕනේ මොනවද බුදුහාම කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ටික ටික ටික ටික මේකට උරු කරන්න ගියාම ඒ නොදන්න වෙලාවෙදී නොදන්න තැනදී නොදන්න බව දැනගන්න බැරි කම ඒක මාරේ අහතර තියෙන ට්‍රැප් එකක්. සංඥාවක් නැහැ කියලා කියන්නේ මතකයක් නැහැ. ඊක ගන්න බෑ. නමුත් ඊට පස්සේ සී කැඳවපු ගමන් මේ දේ සීය පිටියක් කියලා වගේම තියෙන මේක ඉස්සල්ලා අරමුණක් හෝ මතකයක් හෝ සංඥාවක් තිබිලා නැහැ කියලා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යාට ජපමන්ත්‍රයක් නතුරන්නේ කියලා. ඒතං සන්තං ඒතං පනේතං යදිදං උපේක්ඛා කියලා අර තිබිච්ච ඒ උපේක්ෂාව, ඒ සමතය, ඒ ප්‍රණීතය එනම් ඒ තිබිච්ච උපේක්ෂාව කියලා අර තියෙන අතුවිචි කරදෙස මතුවිච අරමුණ ආය භවනා කරලා ගෙවම් කරලා අතෙන් දාපෝ යන්නේ. ඒ කියන්නේ ඒකට සාදර වෙන්නේ කියනවා. ඒක තමන්ගේ හැබෑනි වහන කරගන්නේ කියලා කියනවා. ඊට පස්සේ යාට තේරෙනවා මේ පරියන්කේදී විතරක් නෙවෙයි මේක. ශක්මනීතිත් ගන්න පුළුවන්. මේ අනුදු සරුවකට ගොඩක් ගන්න. ගහ බැන ගන්නකොට උනත් ඒ විවිකතන්ට යන්න පුළුවන්. ඒක හරියට ඉබ්බ කට්ටක් කර ගන්නවා වගේ වැඩක්. අඬ රූපන්නත් පුළුවන්. අඬ ඇද ගන්නත් පුළුවන්. නමුත් ඒක ආධුනික මුගක් අමාරුයි. ආධුනිකට පරියන්කේ හම්බුණත් මේක වශී කරගත යුත්තක් බව තේරෙන්නේ නැහැ. සක්මනේදී ඒ වගේ හිතන්නේත් නැහැ. ඒ නැත්නම් මේ ගෙදර ගිහිල්ලා කනකොට බනකොට නැති අවිදිනකොට තියනවා කියලා හිතන්නේත් නැහැ. මොකද හැම වෙලාවෙම තියෙනවා. ඒ නිසා මේ වගේ තැනකදී අල්ලලා ඒකට සාදර වෙලා ඒක දිනු පවන කිරීමෙන් අපිට දැනගන්න පුළුවන් මේක උග වෙලාවට වෙන්නේ ඉරියාපත සංදිස්ථාන වල. ආස්වාසේ ප්‍රසවාසයට මාරු වෙන තැන. වමෙන් දකුණට මාරු වෙන තැන අර කුරුද්දන පිරිත්තිල්ලේ ඒක වහලා ගහලා තියෙන මේකේ. ඒ පිරිත්තිල්ල බලන්න තියෙන ඒකට කියනවා රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා එහෙම නැත්නම් මේ විප්ලවකාරී බැලීමක් බලන්න ඕනේ. ඔය මවාපාන්න හදලා තියෙන ඔය ආලවට්ට යට පුදුමාකාර පැලෙලි රාශියක් තියෙනවා මිදිලා කැඩලා තියෙන්නේ. ඒක තමයි ග්ලොස් ඕවර් කරලා තියෙන්නේ. ඒක ඒ පේන්ට් එක පැත්තක දාලා පොඩ්ඩක් බැලුවොත් හැමතැනම තියෙන්නේ ඝන සංඥාවක් තිබුණාට ඝණයක් නැහැ. තියෙන්නේ අංශු රාශියක් එකතු වෙලා තියෙනවා. ඒ අංශු රාශිය එකිනෙකට සොයාගත්තා. කලාපවසින් වැඩ කරාට. ඒක දැක්කට පස්සේ තේරෙනවා මේ ලෝකෙ කිසිම තැනක ඒකකයක් කියලා එකක් නැහැ. ඕනම දේ එකක් කරන්න පුළුවන්. ඊන ඕනම දෙයක් ඔය දෙවි කුඩා කොටස වල කරන්න පුළුවන්. අපි ඉස්කෝලේ යන කාලේ ඩෝල්ටන් කියන විද්‍යාඥයා අනුව අංශුව බවට කඩන්න පුළුවන් කියලා ලෝකෙම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් බාරපත් වෙනවා. ඊට පස්සේ ඒත් අවස්ථාව වගේ පරමාණුක භාරයේ 236 කෝද පැනනට පස්සේ අංශු විසිරෙන බව දැනගත්තා. රේඩියේෂන් ඒව එක කොටුවක තියන්න බෑ. ඒවා මේ අයිසොටෝප්ස් වලට වෙන් වුණා. ඊට පස්සේ බලන්න ගියට පස්සේ වෙන් වෙන අංශු ඇටොමික් පාටිකල්ස් ඒව පාටිකල්ස් නෙවෙයි එනර්ජි ක්වොන්ටම්ස් කියලා තේරුණා. එනර්ජි ක්වොන්ටම් වල ගියාට පස්සේ පාටිකල් and එනර්ජි කියන දෙක අතර වෙනස අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම කියන එක හොයාගෙන විද්‍යාඥයෝ අවුරුදු 115කට වැඩි කාලයක් හෙලි කරන්නේ නැතුව හිටියා. මොකද හෙලි කරපුවම භෞතික විද්‍යාව පච වෙන්නේ නිසා. ශ්‍රෝඩින්ජර් දැනගත්ත ඔක 1800 ගණන් වල වගේ මේ කොන්ෂස්නස් එකෙන් තමයි මේ දෙක වෙනස් කරන්නේ. කොන්ෂස්නස් නැත්තම් පාටිකල් පාටිකල් වෙන්නේ නැහැ. එනර්ජි තමයි තියෙන්නේ කියලා. ඒක එහි කර අයින්ස්ටයින් කියවන දෙකින් මේ කාලකන්ණි නීති හොයාගත්තේ නැත්නම් හොඳයි කියලා. දෙක කිතුත් තේරෙන්නේ. අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙන්න පුළුවන් ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වෙන්න. මේ කියන්නේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙන්න. මොනවාක්වත් නැත්නම් ඉඳලා ආය දැනීමක් කියලා. ඔකෙන් ගියාට පස්සේ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම පේනවා. එන්නේ ඉඳ දේවල් සිවුම් වේගන යනකොට හොඳටම හැප්පිට හැප්පිට බලන්න හිටියොත් මේ තියෙනවා කියපු දේ තව ටික වෙලාවකින් නෑ කියන්නේ. ඒක නාම ධර්මයක් තියෙනවා රූප ධර්මයක් තියෙනවා. මෙන්න මේකට අනිත්‍ය කියලා කියනවා. අපි අනිත්‍යට බයයි. අපි නිසා තියෙන දේවල් තියෙන්න ඕන කියලා කියනවා. නැති දේවල් නැති වෙන්න ඕනයි කියලා කියනවා. මේ දෙන්න අතර උවමාරුවක් තියෙන බවක් ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය අතර ඒක හිතන්නේ කාටවත් මොලේ පුපුරනවා. මේ දැනට ස්ථාවර කරගන්න හදන මේ ලක්ෂණ කරගන්න හදන බැංකු කෙනෙක් වල දාගන්න හදන අනන්‍යතාවය පෙන්වන දෙන හැමදේම අපිම වාගන්න බැලුමක් මිසක් මේවා සදාකාලික දේවල් නෙවෙයි. ඒක නිසා ඒවා ගෙවෙනකොට, ක්ෂය වෙනකොට වැයෙනකොට මොන වගේ මානසිකත්වෙින්ද බලන්න ඕනේ කියලා බැලුවොත් පුතත්ජනය බලන්නේ බංකොලොත් මානසිකත්වය. ආර්යයන් වහන්සේ දකින්නේ මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක ලෝකයේම පවතින දෙයක් කියලා සාදර වෙනවා. ඉතින් ඔය මුල් පෙන්නන වගේ තමයි නැතු ඉඳලා ඇති කරනවා ඇතු ඉඳලා නැති කරනවා. ඒකේ හෙලි කිරීම කරහා ඒ යෝගාවචරය ඇති බවටද කැමති නැති බවටද කැමති කියලා වෙන ට්‍රැප් එකක් තියෙනවා. මේකේන නෙගටිව් කවුද උදාවේ. ඊවක නැකවද දතෝසන්. අන්න ඒකට එහෙම මොනවාක්වත් නැතුව ඉඳලා යමක් එනකොටද කියලා හිතෙන්නේ නැත්තම් තිබිලා යමක් නැති වෙනකොට සතුට ඇති වෙන්නේ නැත්තම් මේ දෙකෙන් කොයි එකටද කැමති තිබිලා යමක් නැති වෙනවා දකින්නද කැමති නැති එකෙන් යමක් එන බව දකින්න එකටද මනාපේ තියෙන්නේ මයිකේ ඔන් වෙලා නැහැ වැඩි. තට්ටු වල බලන්න. හරි හරි ඔන් වෙලා තියෙන ලාම්පල කතා කරලා. කියන එක කියන්නේ ස්වාමීන් වහන්සේට නිසංසල තැන නේද? නෑ. නිසංසල තැන ඉඳලා දැන් අවදි වෙච්ච බව දන්නවනේ. මේ ස්වාමීන් වහන්සේ නිසංසල තැනක ඉඳලා යනවා. මම දන්නේම නැහැ. ඒක කිවෙන්නේ නැත්නම් කියලා නිසංසල තැන ඇති තැන කියලා ගත්තොත් මේ දෙකෙන් කොයි එකද achievement එකක් වගේ වෙන්නේ. හොඳයි කියලා හිතෙන්නේ. නැත්නම් මනාප මනාප දෙකෙන් කොහොමද මනාප මනාප දෙක මේ දෙකට දාන්නේ? විතරක් කියන්න යන්න එපා. කොතනද කියලා කිව්වේ. නැත්නම් මේ ඔක්කොම අප්සෙට් කරන ආරම්භ කරලා. මුකුත් නැති තැන ස්වාමීන් වහන්සේ මමත් නැහැනේ. ඉතින් දැන් මේ ඔක්කොම කරන්නේ මම නැති කරගත්ත නිසා මම හිතනවා එතන තමයි හොඳ කියලා. එතකොට යමක් මතුවෙනවා දකින්නට ඊරියරයක් කරදරයක් විදිහට තමයි පේන්නේ. ඔය ඒක නිසා ඒ කෙනාට යමක අරමුණක් එනකොට හැම වෙලාවෙම තරහක් එනවා. ෆ්‍රික්ෂන් එකක්. ගැටුමක්. ඒක ලෙවල අරමුණක් ඇති ගැටුමක් නැති අජටවකාශයට යනකොට ඇචීව්මන්ට් එකක් එනවා. ඉතින් මේ දෙක තියෙන තාක්කල් යාර ඇති දෙයට වෛරෙකුත් නැති දෙයකට ප්‍රේමකුත් කියන තාම මනාවමනාප දෙක තියෙනවා. මේක ට්‍රේස් කරනවා කියන එක ලේසි නෑ. ඩයලොග් එකකින්ම මතක කරගන්නවා. නැත්නම් තමන්ට ප්‍රශ්න කරන්න යන්නේ නෑ මේක. මොකද මේ ප්‍රශ්න ප්‍රශ්න ශීර්ෂේ පන්නපු තරම්. නමුත් මේක ආනන්ද ස්වාමීන් වහන්සේ මේ නියම සංඥා නාසඤ්ඤා එකදී වගේ ඉතාම ගැඹුරු තැනට යන සංඥා සමාධිය තියෙනවා කියලා හිතනවා. වට නැහැ කියලා හිතන සංඥා ඇත්තේ නැති නැත්තේ නැති. ඉතින් ඒක ඒකට යන්න පුළුවන් අගම ඒක බුදුචානන්ත කියන්නේ සංඥාක කියලා. සංඥාවේ අග කියලා. ඒක වෙන්න ඇති කියන පසුකාණේ භවංග භවංග කියන වචන කඩාගෙන තියෙන්නේ සරච්චන්ද්‍ර මහත්තයා තීසිස් එකේ තියෙනවා මේ වගේ දේවල් තමයි මනුස්සය භාවනා කරන්නේ නැතුව මේ ස්ටේටස් දාන්න හදනවා. කෙසේ නමුත් අහන ආනන්ද සංසී යෝගී ඇත්තේ නැති දැක්කේ තත්ත්වයක් ගියා නම් ඊගාට අනිවාර්ය නිවනද කියලා. බුදුන් කියන එහෙම කියන්න බෑ. ඒකට ආනන්ද හඳුනන සංස මිච්ඡරක් කියාගත් පස්සේ දෙන්න බැරිද සර්ටිෆිකේට් එකක්. මේ නිවනම කියන්නේ ඇයි කියලා. ඒකට කියන සමහර මේ මේ ඇචීව්මන්ට් එකකට කියන්නේ. ඒකත් මම එක් කරගන්නවා. ඒකත් මගේ කරගන්න හදනවා. මගේ ආත්මේ කරගන්න හදනවා. ඒ අකල්පස්නේ එලෙමෙතින සමිති කරන වෙලාවදී කතා කරපේක නකෝ මම නැති තැනට කැමති ඒ තමයි විය යුත්තේ මොකද තියෙන හරියක් කියලා ඒ නිසා නැති එකමයි හොඳ කියලා. මොකද හරි ඒක අපි ආගිය කරන්නේ නමුත් මේ නැති එක හම්බුනේ නැත්තම් ගන්න ගැටුවක් වෙනවා. ඒක කවුද මොකද උත්තරේ? දැන් මම මේ කතා කරන්නේ කාලයක් බත් කාලේ වල නිවතේ දින්නේ නැත්තම් තේරෙනවා කියන්නේ. අජ්ජබජල්ද නැත්තම් තේරෙනවා කියන්නේ. ඉතින් ඒකට මොකද බුදුරජාණන්සේ දෙන උත්තරේ මට වැටහෙන තාක්ෂ ඇති උනත් නැති උනත් දෙකටම නොසැලෙන අස්ත්‍රෝක ධර්ම තියාගන්නේ. ඉතින් යන්න නැති බව අවශ්‍යයි. ගියාට පස්සේ නැතිකමට වැඩි ප්‍රේම කරන්න එපා. ඇති බව තිබුණත් නැති බවට යන්න පුළුවන්. නැති බව තිබුණත් ඇති බවට යන්න පුළුවන්. මේ දෙක හොඳට දැනගන්න. දෙකටම සමහිත දැම්මයි කියලා හිතා. දෙකම day to day එකක් බාටපත් කරගත්තා කියලා නෝම් එක උණයි කියලා. එහෙමනම් ඇති උණයි කියලා සංකාරයක් ඕන නැති උණයි කියලා කන අත්තක් නැත්තම් අපිට ඒකෙන් සුවයක් කරව ගන්න පුළුවන්. නිදහස් බව. distance එක. අනේ ඒ distance එක තියෙනෝනේ මේ අහම්බෙන්නේ හොඳට ඕක දැක්කගෙන. ඇති උණත් ඇති උණත් දෙකටම සමහිත. ඒ නිසා අවසානයේ තියෙන්නේ ඔන්න සැලෙන මනස තමයි. ජය පරාජය දෙකේදී දුක සැප දෙකේදී යසාරස දෙකේදී හරි වැරදි දෙකේදී සැලෙන්න එපා. ඉතින් ඒක ආගමක් පවතින බෑ. ආගමේ වදනේ හරි වැරදි දෙකනේ. ආගමේ හවතෝටලා දෙන්න හදන්නේ හොඳ නරක දෙකනේ. මේකට හොඳ නරක නැහැ. මේක ඉතින් එහාකට යන්න ගියාම ඉතින් මේ වගේ තැනක ඉඳලා කියලා දෙන්න පුළුවන් පන්තල ගේම කියලා දෙන්න ගියා නම් පන්තල් මා දානවා මනමඬුවක් දෙන්නේ නැහැ හම්බුනේ. ඉතින් මේකේ මම දැක මේ යේසුස් වහන්සේ ටිකක් අංගම්පා කරන ගතියක් තියෙනවා. බඳුනාලියක් මම රිට්‍රීට් කරන්නේ කතෝලික පන්සලේ. උන්වහන්සේ ඉන්න සයිඩ් එකෙන් අර කුරුසි. පලිය අදින්නේ නැහැ. බුද්ධඝම් කියන නම ගෑවිච් එකක් හිටියොත්. මේ මොකද මේ උගන්වන්නේ මිනිසුන්ට හොඳ නරකද නැහැ කියන දාදන්නේ. හරියට දෙක නැහැ කියන්න හදන්නේ. මේ හරියට දෙක ඕනේ ඔතෙන්ට යනකම් ඕනේ. නැත්නම් උඩට යනකම් පෝල් එක ඕනේ. ඊට පස්සේ පෝල් එක විසි කරන්න බෑ. පෝල් එක වදාගත්තොත් බෑනේ. ඉතින් ඒ ඉතින්ට ගිය කොයි බවට ගිය කී කෝටියක් මිනිස්සු ඇද්ද දන්නේ නැතුව. භාවනා කරන විශාල වශයෙන් මොතේ කියන්නේ අවුරුදු 7 ළමෙක් යනවා. ඉතින් උගන්වන ටීචර් කියනවා ආනපන බලපන්. ඉඳගෙන කරන බලපං මොන බංගු බලන්නේ මොනක් අපේ නෑලම කියන පේන්නේ නෑ කියලා. ටීචර් දන්නේ ටීචර් ගහ. ඉතින් අර ළමයි මයි නම අදිට ඔය ඊට පස්සේ උස්ම ගන්න පටන් ගත්තා. ඒ පොඩි ළමයි කරන වැඩ තමයි ටීචර්ත් කරන්නේ. මම කිසිම කෙනෙක් නෑ උතෙන්ට නොගියේ. ඔව් කවුරක් දන්නේ මෙතන තමයි පිවට් එක තියෙන්නේ කියලා. මෙතනින් තමයි අපි බල්ටියක් ගහලා බනින්නේ කියලා. මේක තමයි end of the diving board. Swimming pool එකේ එන්නොත් දැන් මේකටත් තෙපොල් දෙන සුළුයි කාකිය පැනපෙයි. Oh prop jump into the old pond prop. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. Prop jump into the old pond prop. මේ කට්ටිය රටපාඩම් කරන දොළොස් චක්‍රයයි අටේ චක්‍රයයි රටපාඩම් එක එක එක එක යන්න හදනවා. මේකෙදී එන්නේ ගහපම් බා කැටපල ගහගන්නේ පැනපම්. අමාරු. මොකද කරන්නේ? නැත්නම් ආයෙ වැදෙන්නේ කබලින් ඉවර තමයි. ඒ නිසා අපි ඔය දෙකෙන් කොයි එක ඇල්ලුවා? දෙයක් ඇති එක සාන්ත තත්ත්වයක්. මොනක්වත් මොනේ තත්ත්වෙ දෙකෙන් කොයි එකවත් අල්ලන්න බෑ මේ දෙක. එකිනෙකට රෙසිප්‍රොකල්. එකිනෙකට ඉන්ටර්ඩිපෙන්ඩන්ට්. ඔබ ඕක ගණන් ගන්න. ඔබ චිත්ත නියාමයක්. ඔබ ධර්ම නියාමයක්. ඔබ මගේ කියා ගන්න එපා. කොන්දේට බලලා. ඔතෙන් යන්න පුළුවන් උනත් ප්‍රතිපදාව නිසා ඕකෙන් පක්ෂයක් ගන්න එපා. So it's just to be aware. කොච්චර සීසන් කරන්න වෙයිද කියලා හිතන්න අපේ හිත ඉන්ටෙන්සිකලි එකක් අල්ලනවා. අල්ලපු ගමන් අහුවෙයි. නිසා ඒක අම්මා හොඳක් කිව්වත් ඇරදී තාත්තා හොඳයි කිව්වත් ඇරදී ඒ නිසා නම් කිය මල්ලිය පවසමින් දෙන්නම හොඳේ කියලා. දැන් මෙච්චර අමාරුවෙන් ගිනල්ලා ගෙනලා අත්හැරපු දෙයත් හොඳයි කියන්නේ. මොනක්වත් මේ සතහනක් ආකාරයක් නැති මොනවද නැද්ද ඒකත් හොඳයි කියන්නේ. දෙකටම සමහිත දාන්න අපි කොච්චරක් මේ ලෝකෙන් ගැලවිලා තියෙනවද? කොච්චර රිෆයින් වෙලා තියෙනවද? කොච්චර සුතේ තිබිලා තියෙනවද? කොච්චර චින්තාමය ඥානෙ තිබිලා තියෙනවද? කොච්චර අත්තරදි කරලා තියෙනවද? කොච්චර අපි එළිකට මේක සාකච්ඡා කරනවා. අපේ ජීවිතේ මේ වගේ රිට්‍රීට් ආය නැත්නම් කවදාවත් මෙහෙම දෙයකට අපි යොමු වෙන විශ්වවිද්‍යාලයක් හරි පන්සලක් හරි කෝවිලක් හරි මොනම දැනකට ලෝකෙ දිහා බලන්න මොකද තියෙන ටාගට් එක පෙන්නලා පිටිපස්සේ යන්න. achieving results. ටිකක් කියලා බලන්න එකක් කක්ක. achieve කරපු කට්ටිය දන්නවා කක්ක කියලා. achieve කරන්න යන කට්ටිය කියන අම්මෝ ඊට වැඩි දෙයක් නැත්තේ. ඒක මුලින්ම ඔක්කොම achieve කරපන්. achieve කරලා බලපන්. ඔය කියන දේ කියන්නේ ඒක කියලා භාවනාව කියලා සංඥාව සියල්ලම අසන්න කරා. විඥානය අසන්න කරලා දෙක දෙකම නැති යති නැති භාවේ නැතදී පැත්තක් ගන්න නැතුව දෙවත්තේ ගන්න සලකා බලලා දෙන්නේ දීන්දුව විතර. එබැවින් කාර විත්‍තිකාර නොසීලව දෙනාවත් නිදහස් කියලා රැක. පිළිසින්න කියන්නේ. ඔක්කොම නිදහස්. බොරුවට එකකට දිනච කරලා දැන්න එපා. ඒකම ලියා බලන්නට වන් කියන එකයි කියන්නේ අපි අහිංසක ප්‍රශ්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය වෙන ආස්වාස ප්‍රස්වාස බැලීමේදී බොහෝ විට සිදුවන්නේ ඊතා ඉක්මනින් ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳීමයි. එසේ සංසිඳන විට එම ස්ථානයේ සතියෙන් සිටින්නෙමි. එසේ සිටින විට සමහර අවස්ථාවල හිස් තැන් ඇති බව පසුව වැටහි යයි. නිවසේ භාවනා කරන විටද මෙම தත්ත්වය ඇති අද එක් පරියන්කයකදී එසේ සම්සිඳුන අවස්ථාවේ සතියෙන් සිටිනා විට එම හිස්තන් ඇති වී පසුව එක ක්ෂණයකට කඩා වැටුණු බව මුළු අද්දතියම වරහන් ඇතුලේ මාව නැවතුණු බවක් දැනුනි. ඒ වරින් වර කීප වතාවක් සිදුවිය. එය නිදිමත සෑදී කඩා වැටීමක් නොවේ. මා භාවනා නොකරන අවස්ථාවලදී ශරීරය තුල මෙන්ම නාසය අග්‍රයේද චලනය වන බලයක් ක්‍රියාත්මක වේ. එවිට ආශ්වාස ප්‍රශ්වාස දෙස බැලිය නොහැකිය. එම අවස්ථාවේදී මෙම චලනය වන බලය දෙසත් වරින් වර ඇතිවන ධාතුන්ගේ වෙනස් වීම දෙසත් සතියෙන් බලා සිටිමි. මගේ භාවනා ගැන අවශ්‍ය කමටහන් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් මුලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේ අර ඔය කියන හිස්තනේ මුලක්ම දක්වගත් තියෙනවා. ඇත්තම හිස්තන නම් සදාකාලික හිස්තනක් තියෙන්නේ. මොකද හිස්තනේ තැන් තැන් වල ඇති දේ මතුවලා යනවා. ඒකට ඇති දේ නැතිවීම නැති දේ ඇතිවීම බවට අපිට සාපේක්ෂ වශයෙන් ගන්නවා. ඒකට නැති දේ ඉවර වෙන එක ඇතිදී පටන් ගන්න තැන වශයෙන් පේන්නේ අර අතරමැද තියෙන හිස්තන වරින් වර මතුවෙනවා කියලා. නමුත් ඒක කවදාකවත් නැති වෙන එකක් නෙවෙයි. ඒක අපි ලෝකෙ ඉපදින්න ඉස්සෙල්ලා පහළ වෙච්ච එකක්. අපි මරණයට පස්සේ තෝකොච්චරයි. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ හිස්තන තියෙන එක කැන්වස් එක වශයෙන් අරගෙන ඒකෙදි වරින් වර මතුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ආස්වාද, ප්‍රසවාස, කම්පන, චංචල ඒ ඔක්කොම හරියට ඩිලිමිට් කරා. ඒ ඔක්කොම discreetly අඳුරගන්න. අඳුරන පස්සේ වෙන්නේ ඔක්කොම තියෙන්නේ මේ ওই කියන බේස් එකේ තමයි තියෙන්නේ. බේස් එක හරියට උඩ අහස බැලුවොත් අතර මෙතන තියෙන තරුසා ග්‍රහලෝක අයින් කළොත් අවකාශය වගේ. අපිට තරුසා ග්‍රහලෝක තියෙනකන් අවකාශය පේන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන පේන තරු ඔක්කොම පොඩ්ඩක් රීකැප් කරනවා ඔක්කොම එකතු කරන එකත්. එකතු කරලා බැලුවාම අහසෙන් එකක් 100ට එකක්වත් වහන්න බෑ තරුවල. මොකද මේ තරු තියෙනකන් අපිට අවකාශය පේන්නේ අවකාශයේ දකින්න බෑ අපි ඉදරන්නේ. ඉතින් ඒ නිසා අපි අවකාශය කොටු කරනවා. කොටු කරන දිනේ ද්‍රව්‍ය කොටු කිරීම හරහා ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. රූප කොටස් පේනවනම් ඒකට තම් කරලා කොටු කරනවා. ඩිලිමිට් කරනවා. කිනුකට පේන එක තියෙන්නේ අවකාශය කියලා. ඒ අවකාශයේ මුලක් මැදක ඇත්තටම නැහැ. නැත්නම් රූප ඇවිල්ලා තැන් තැන් වලින් ඒකට අර කඩාවදී නිසා නැත්නම් අරමුණු වෙලා කඩාවැදින නිසා අරමුණු කඩාවැදිනකොට අවකාශය නැහැ කියලා අපි හිතුවට අවකාශය හැම වෙලාවෙම බේසිකේ තියෙනවා. ඒක සාක්ෂාත් කරගත්ත ප්‍රතිකේ දැයි ආදී භූමියට ගියයි කියලා. එහෙම නැත්නම් කෙලෙස් අයින් කරගත්තයි කියලා. ඒ කියන්නේ කෙලෙස් ඉන්නේ නැතුව නෙවෙයි. කෙලෙස් ඇවිල්ලා වැඩිලා යනවා. එයා දන්නවා එන වේගෙටම කෙලෙස් යනවා. මම මේවා සමාදාන් වෙන්නේ නැහැ. අනු අනු නැහැ. සාදු කියන්නේ නැහැ. ඒක ඇවිල්ලා ගියාට අර අවකාශයට මුකුත් කරන්න බෑ කියන. එනිසා කොයි වෙලාවක හරි අපේ ශූන්‍යතාවය, ඒ තුච්ඡ භාවය, ඒ රික්ත භාවය, යන්ත්‍ර මටයි දෙකුත් නේ පරතෝ දෙයක් අනුටයි දෙයක්. අනේ ඒක සෙකන්ඩ් නේචර් එක කරගත්තොත් ඒක අපේ සැබෑ නිවන කරගත්තොත් ඒක එක දේවල් ඇවිල්ලා යනවා. ඊට බේස් එක ඒකයි. ඒක පෙන්නනවා ඔය මේ ඉතින් පොත් දෙකක් දුන්නේ ආනාපාන පොතක් කියලා තියෙන බුද්ධ සම්මුතිය ඔය පොතේ අනිත්‍ය කරන්නේ. අනේ ආන්දරෝ කියන ලක්ෂණ උපමාව තියෙනවා. ඡායලන්තේ. මයින්ඩ්ෆුල්නස් ඉන් බ්‍රීතින් ද මොකක්ද කියලා පොත දුන්නේ. ලබාට ගන්න. ඔගේ ලියලා තියෙන ආන්දරෝ කියනවා මේ අපි චිත්‍රපට ශාලාවට ගියාට පස්සේ ඒ චිත්‍රපටේ වෙන තිරයක් තියෙනවානේ. ඒ තිරේ ගිනි කන්දක් පෙන්වන වෙලාවක් බලන්න කියලා කියනවා. ගිනි කන්දක් පෙන්වනවා තිරේ ගිනි ගන්නවාද කියලා. ඊට පස්සේ දියැලක් පෙන්වනවා. තිරේ පෙගෙනවාද කියලා. ඒක මොන ගින්නක් වෙනවද මොන තියල්ල වෙන පිගෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතේ මොනම කෙලෙසකින්වත් කෙලෙසෙන්නේ නැහැ. අපි විශ්වාස කරේ නැත්තම්. හිත හරියට ওই දින හිතන වගේ. ඒක එක එක කෙලෙස් දෙවිල මතුවලා යනවා. චිත්‍රපටියේ ශෝකාන්ත සහ දුක්ඛාන්ත සුඛාන්ත පෙන්නවා කර චිත්‍රපටි తీරේ එකක් අරස වෙන්නේ. එතකොට අපි කවදද මේ තිරේ වැටෙන මේ ආලෝකයක් තිරයක් වෙන් කරගන්න නැත්නම් චිත්‍රයක් කැන්වස් එකක් වෙන් කරගන්නේ අර මොනක්වත් නැති ඉස්තරට කියනවා unmanifested mind consciousness කියලා. අනිදස්සන විඥානය කියලා නැත්නම් ඒකට කියනවා ප්‍රභවය කියලා. සියල්ලම ප්‍රභවය. ඒ ප්‍රභවය තමයි එක එක දේවල් මතුවෙන්නේ. නමුත් මේ මතුවෙන කිසිම දෙයකට ප්‍රභවයට වෙනස්කමක් කරන්න බෑ. අපි හිතන වෙනස් කරන්න පුළුවන් කියලා ඒක තමයි ටෙන්ෂන් එන්නේ. ෆ්‍රස්ට්‍රේෂන් එන්නේ. ඔය නෝ මොනම ටෙන්ෂන් එකක් තාවකාලිකව ඉලෙන්න ඕනේ. වෙන කරදරයක් తాවකාලික යන්න ඕනේ එකක් නේ. හැම සද්දයක්ම ඇවිල්ලා යන්න ඕනේ. හැම වේදනාවක් ඇවිල්ලා යන්න ඕනේ. එකක්වත් අතර වෙන්නේ නැහැ. ඒකෝට ඉතුරු වෙන ඒවාක් තියෙනවා. නැත්නම් බේස් එක එහෙම නැත්නම් මීඩියම් එක එහෙම නැත්නම් වොලියුම් එක අන්නේ වොලියුම් එක කවදාකවත් කෙලෙසන්න බෑ. අපි කිව්වට කෙලෙසෙන්නේ නැහැ. ආ මේ බව තේරුම් ගත්ත දවසේ කියනවා. පුළුවන් නම් අසතිමත් වෙන්න කියලා හිතට. හිත නිකම්ම පචගෙනවා. දුර අතිමුතු කරලා කියනවා හරි මට පැහැප් දෙන්න පුළුවන් අසදිමත් එක. දැන් භාගයක් දෙන්න පුළුවන් අසදිමත් එකන් කියලා. ඒ වෙලාවට තිබුණත් දෙවිලා තමයි. වඩන වෙලාවේදී කියන්නේ බා වඩන වෙලාවේදී කොහොමද හතිය දන්නේ දැන් කියන්න අසතිමත් වෙන්න කියලා ජීවිතයට වෛද්‍ය සාත්‍රය අවුරුදු 7ක් කියලා දුන්නලු පටන් ගත්තේ පාවට්ට වලින් වෙන්නේ නැති පටන් ගත්තේ මොන බේත් පැලෙකින් වෙන්නේ නැති ඔක්කොම කියලා දේවල් දැන් ආව දවස් හතක් ගිහිලා බෙහෙතට ගන්න නැති જાති පැලයක් තියෙනවා මට ගන්න ඉන්නේ අරගෙන ඉන්නේ කියලා එකක්වත් නැහැ. හැමදේම බෙහෙතට ගන්න. ඒ සත්‍යමත් වෙනකොට කියන්න පුළුවන් නම් සත්‍ය කියනෝනේ බෑ මට සත්‍යමත් වෙන්න බෑ කියලා. අපිට බෑ භාගයක් වෙන පුළුවන් නම් අසත්‍යමත්යක්. ඒක බෑ. සත්‍ය මට්ටමට ආවට පස්සේ අපි අභියෝග කරන්න ඕනේ. මට දැන් අසත්‍ය තේරුම් ගන්න ඕනේ. මුගන අසත්‍යමත්යන් කියන්නේ ඒතකොට ඩබල් පෝල් සතියක් යනවා. ඒ වගේ අපි කියන්නේ මේ හම්බ කරපු දේවල් ඔක්කොම තියෙනවා. මට මොනවාක්වත් නැත්තට යන්න හිතන්නේ මේ හම්බ කිරීමක් එන්න පටන් ගන්නවා. එතකොට මෙලෝ කපට හම්බෙච්ච නැති දේවල් හම්බ වෙනවා තමයි. මම මාත හම්බෙන දේවල් ගැන කොහොමද දන්නේ? උගුල්ට අවුරුද්දකට කපට හම්බ කරන්න පුළුවන් මට මේ විනාඩියකින් හම්බ කරන්න ගන්න. මම ඉඳලා 96 95 ඒ ගුරුමේ ඉන්නකොට ධම්මික හම්බුවා. ඔය ඔස්ට්‍රේලියාවේ ධම්මික හම්බුවා. ඇවිල්ලා කිව්වා මන්න භාවනාව ගන්න දෙන්න මන්නේ කවුලෙන් මයින් ප්‍රොසෙස් ගන්නවා. උඹ අල්ලලා තියෙන ලෝකයේ වැඩියෙන්ම පේ කරන ජොබ් එක කියලා. කම්මට්ටානාචාරය. අත්ත පහක් විශ්ලේෂණ කරන්න ඕනේ නෝ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්. යන්න කෙනෙක් කරන සාන්ත මොනවද ඕනේ කරන්නේ? නෝරන්නේ මම නිකමටත් අහන දෙක එක්කත් ඇවිල්ලා අනේ වට කරගෙන ඉන්නේ අමබන් මට අරක දීපන් මේක දීපන් කියන කට්ටියනේ වට කරගෙන ඉන්නවා එනකට ඉල්ල කවුරු හරි ඉල්ලපුවා මම මම මොනව ඉල්ලවලද මාත් ඉන්නේ මම මොනවද දෙන්නේ අනිත් පිටවතර මාත් බින්ද වල පාත්‍ර වල පිටිපස්සේ ඉන්දෙන්දක් හම්බෙලා ආරිච්චා මේ තියෙන දේ නෙවෙයි හිස්තන ඉල්ලන්න පටන් අර ගන්න පුදුමාකාර ලැබීමක් තියෙනවා අපි ඒකට කැමති නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ මේ මගේ කුට්ටිය කඩාගෙන කන්න. ඉතින් ඒක කවදා හෝ ඒ හිතන්න ගිහිල්ලා ඒකම සෙකන්ඩ් නේචර් කරගෙන ඉන්න බලන්න. ඒ උලකින් ජීවත් වෙන්න පුළුවන්. අතරින් ජීවත් වෙන්න පුළුවන්. අඩුම ආහාර වලින් ජීවත් වෙන්න පුළුවන්. අඩුම ඇඳුම් ප්‍රමාණය ජීවත් වෙන්න පුළුවන්. අඩුම සීනාසනකින් ජීවත් වෙන්න පුළුවන්. අඩුම බේත් වලින් ජීවත් වෙන්න පුළුවන්. කුට්ටි කඩා ගන්න බලන්න ටෙන්ෂන් එකට බෙහෙත් බීලම ඉවරයි. ලෝකේ ඉන්න ඔක්කොම ලෙඩ වෙනවා මම මම ලෙඩ වෙනවා. නිසා මේ මේ දෙක දැනගෙන අර හිතන අපි පටන් ගන්න ඉස්සල ප්‍රകൃතිය ඕක දැක දැක ජීවත් වෙන්න. ඒතර ඉවර වෙන්නේ තොතනින් ඒක අපි හැබැයි නිවහන කරගත්තා නම් කාටවත් අපි උක කරන්න බෑ. ඒ නිසා මේ පළවෙනි දවස් දෙවෙනි දවස් මෙච්චරම රිට්‍රීට් වල මේව මතුවලා ඉන්නේ. මතුවලා ආපු නිසා මම මේ අවස්ථාව වැඩගන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. එවන් සම්මයි ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවට බැස ගැනීමට දරන උත්සාහයන් සාර්ථක වන්නේ ඉඳ හිටේ. එබැවින් අදිෂ්ඨාන කරගන්නා කාලය සම්පූර්ණ වීමට කලින් එය නවතා දැම්මන පුරුද්දකට වැටී ඇත. බාධක ලෙස පහත කරුණු අත්දැකීමෙන් සිතුවිලි අධික වීම නිසා ඒවා ඔස්සේ සිත විසිරී යාමයි. ටික වේලාවකදී සක්මන නීරසෙයි නිදිමත ස්වභාවය ඇති වීම. අවට සිදුවන තිබෙන දේ නිසා සිත විසිරී යාම. සමහර විට ඕනෑවට වඩා බලාපොරොත්තු ඇතිව සක්මන පටන් ගැනීම. ස්වාමීන් වහන්සේ මේ බාධකයන් ජය ගැනීමට ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ වේවා. කාන්තේ බාධා ලැබසෝ සිතුවිලි අධික වීම නිසා ඒවා ඔස්සේ සිත විසිරී යාම. අපි ඒකෙනත් උසාවියට ගැලවගත්තොත් තමයි නඩුව ඉවරයක් කරන්න පුළුවන් වෙන කවුද මේ කැමැතිද ඊබේක නාත උසන් ඒක අනික කටිර ළඟ ළඟ එතන මේ විදිහට තමන්ගේ හිත හිතවිලි බර බව තේරෙන්නේ සතිමත් වෙලාවෙද අසතිමත් වෙලාවෙද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතකොට දැන් සතිමත්කම දැන් කරදරයක් වෙලා තියෙන්නේ. පළවෙනි කරදරේ සතිය. සතිය තියෙනවා අපි ඉන්නේ කොහෙද යන්නේ කොහෙද මොනක්වත් මතක නැහැ. හිතවිලි නෙවෙයි පැත්තක් හතේ කාලා ගියත් මතක නැහැ. ඉතින් ඒක සතිමත් වෙච්චලා සංවේදී වෙන්න පටන් ගන්නවා. ඒකලෙට මේ පොච්ච හිතවිලා වේදනාවක් හැමදේම ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. මේ ඇම්ප්ලිෆයි උනේ සතියේ ඒ නිසා මේක සක්මණේ ලැබෙන ආනිසංශයත් නැත්තම් ධක්මකට කර්මද නැත්තම් මේක භාවනා ප්‍රතිඵලයක්ද උත්තරයක්ද නැත්තම් භාවනා ප්‍රශ්නයක්ද කියලා අපිට මොකද කියන්නේ භාවනාව කරදරයක් සතිය කරදරයක් නිවන කරදරයක් ඒක මිනිස්යාගේ සයිකොලොජි එකේ ඇති ඒක ලියලා තියෙන පොතක් ඔය ජෝන් මන්ස් Fear of Freedom කියලා මනසට ඕන කරදරයක් දෙන්න කාගෙන ඉන්න උඩ දෙන්න නිදහස ඉල්ලලා මැරෙනවා. මොන කරන්නේ ඊට පස්සේ. මේ මොගල් රජ රාජ්‍ය ඔබේ නම මතක නැහැ මට මතක තිබුණා මතක් වෙයි. ඔය තාජ් මහල් මන්දිරේ හැදුවේ. සාජා. සාජා නිරූපේකම ගෑනේ තමයි ඒ මුම් තාජ් මහල් යානනවල තමයි තාජ් මහල් එක හැදුවේ. මිනිහා ඒකට ලෝකෙ තියෙන ලංකාවේ ඉන්දියාවේ තියෙන සල්ලි ඔක්කොම පාවිච්චි කරා. ඒක මට කවුද නැහැ. ඒකට රට්ටු හරිම දුකෙන් ඉන්නේ. ආමුද එයා හදනවා බිල්ඩින් එකක් යන ගන්න නැතුව. හදනවා හදනවා පුතා දැනගත්ත වෙලාව තාත්තා යට කරගත්ත රජේ ගත්තා. රජේ අරන උදම්ම ඉරේට. සාජාන් කියන ඊට පස්සේ උට විවේකයේ තියෙන පෙන්වන්න බෑ උන් දැන් මැරලා කන් මා වහකන්න හිතනවා. ඉතින් පුතානේ රජකම් කරන ඒ තමයි ඔය පෙට් මැන්ෂන් එකට දාලා ඉහිර කරා. මේ තාජ් මහල් එක පේනවා. ඉතින් පුතාට කිව්වලු හරිම පාළුයි. මට මේ අවුරුදු 20 30 අතර වගේ තරුණ ළමයි 30ක් වන්දේ කරලා ඉරගියා. ඊට පස්සේ 30ට 40ට උගන්නගෙන ඉන්නකොට රජ වුණාට වැඩි සැපේ ඉන්නවලු මොනවා හරි වැඩක් තියෙනවද දැන් එසේ පුතාට කරදර කෙරෙන්නේ නැතුව මම තමයි හිරගෙදරටලා හිටියලු. අර 30කට උගන්වන්න ගියාම අයියා වෙන්න ඕනවානේ. 30ක්ම ඕන දෙන්නේ කිරියක් ඇති වෙන්නේ. මොනවාක්වත් නැතුව විවේක දුන්නොත් එහෙම වහකන. අපි මුළු ජීවිතේම තියෙන්නේ මොකක් හරි කරදරයක්. දරුවෝ හදනවා කියලා පොත් කියනවා කියලා ලාභ සත්කාර කියන කියලා කරදර නැත්තම් ඇඟට නිකන් කරප්පන් වගේ වුණා වගේ. ඒ නිසා ඔය මිනිමර මිනිසුන්ට දවස් හතක් කරුල කාමරේට දානවලු ඊට පස්සේ උ මරනවා නිකන්. ඇයි දවස් හතේම අරගමනේ මතක් වෙන්නේ ඊට කියලා බුරියන් ඕනද උඹට පීට්සා ඕනද කියලා හෙව්වොත් එම් මොනවා කියන්නේ? දවස් හතර දුන්න ඕන දෙයක් දෙන්න පුළුවන්. මොකක්වත් නෑපා. මට මේ එළියට යන්න දෙන්න කරුණ ටිකක් දෙන්න. කරුණ කාමරට දැම්මොත් දැන් ක්‍රිකට් එකට එනවා කියලා කියන කරුණ කාමරට එන එක තමයි. ඒක අපි ඉල්ලගෙන ඉන්න නිසා ගානක් නෑ. ඒ නිසා අපේ හිතට කරදර නැති වුණත් ඒට වෙලිය දඩුමක් නෑ. අපිට තියෙනවනේ මේ චෝදන ලයිස්ට් එක හැම වෙලාවෙම කාටද කියන්නේ. වරද මට අලුත් කරන්න බෑනේ මෙයා මේක කියනවා මෙයා මේක කියනවා කියලා ඒ ඒ චෝදන ලයිස්තු මත තමයි අපි වමයේ ගොඩනගන්නේ. ඉතින් ඒක නිසා අසත්‍යමත් ඉන්න වෙලාවේ හිතවිලි නෙවෙයි ලොකු කරදරයක් ළඟ තියෙනවා. ඒක කරදරයක්. ඉතින් කරදරයට දාගන්න දුක්ඛ සත්‍ය කියනවා. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යන්නේ ඔන්න පළවෙනි එක විසඳුවා දෙවෙනි එක කියන්නේ ටිකලා ටික වේලාවකදී සක්මන නීරස වී නිදම නිදිමත ස්වභාවය ඇති වී. ඔව් කෙලස් තියෙන ඕන වෙලාවක අපි අක්‍රයි. රාගේ තියෙන වෙලාවක බලන්න ගිනි කෂයට වැඩ. ද්වේෂයේ ඉන්න බලන්න ගිනි කෂයට වැඩ. ඒ මනුස්සයට නුකුත් නැහැ. බල්ටි ගහන්න පුළුවන්, තරු ඇඳලා ගහන්න පුළුවන් ඕන දෙයක් සෙල්ලම් කරතයි. රාගේ ද්වේෂය දෙක නැති වෙච්ච ලකුණු වෙයි. නිදිමතයි. ඉතින් දැන් කියන්නේ මේකට රාග පැකට් එකක් හරි ද්වේෂ පැකට් ගන්න තියෙන කොහෙන්ද කියලා තමයි අහන්නේ. නැහට දැන් මේ දෙකම නැහැ. කොයි සුපර් මාකට් එකේද තියෙන්නේ මේ රාගෙ පොඩක් පොඩි පැකට් එකක් අරගෙන ද්වේෂ පැකට් එකක් කියලා. ඉතින් මෙච්චර ඉක්මනට රාගය ද්වේෂය මරන්න පුළුවන් කියලා හිතුවද? බහනා කරලා උදැසි කිව්වා වුරුදු හතක් යනවා මේකදී. ඒක හතක්ම නම් යන්නේ නැහැ වගේ හයෙන් පුළුවන්. එසේ කියනවා සුමාන දෙකට දැස්සවන්නේ. ඒසි බෝධිරාජ සූත්‍රය කියනවා උදේ හරියට දැනගත්තොත් කමටහන හැන්දෑවට නැති කරනවා කියලා. දැන් මේ දෙක නැති කරන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. කාමදේශ නැති කරන එක නෙමෙයි. ඊගාවට මතුවෙන මොහේ එනකොට අපි ඒකට ද්වේෂ කරනවා. ඒකට අපි ආයෙත් එන්නේ රාගයටයි ද්වේෂයටයි. එනිසා මේක මේ රාගයේ ද්වේෂය අඩුවීම, කුප්පණ ගතිය අඩුවීම භාවනා අංශයක් කියලා ගත්තොත් මොකද? ආනාපානවත් හොඳයි. හොඳ දෙයක්. ඒක නම් අපිට කරන්න තියෙන අපේ ලොකු සාන්ති කියනවා මේ නින්දට ඇක්චුලි යන්නේ කියලා. නින්ද එන්නේ ගන්න ප්‍රතිඵලයක් පිළිගෙන සාදර වෙලා යන්න ඒක මොස්පේන්දුවක් කාලකන්නිකමක් නදකින් නපදම් පුණ්‍යමක් නෙවෙයි. මේ නින්දට ලැහැත්තිලා ගියොත් ඔබ නින්ද කියලා කියන්න බෑ. ඒකට කියලා කියනවා සූදානම් සාවිති කියලා. ඕනම දෙයක් කරදර වෙන්නේ නැහැ ලැහැත්තිලා ගියොත්. අපිට කරදරයක් වෙන්නේ නොදැනුවත්කම තුනක්. අපි දැන් මේ මේ කාබරේටර් කවුරුහරි දුවත් මෙතන කීප වලකම තියෙනවා වයර් එක්ස්පෝස් වෙලා අත ගන්න යන්න එපා. කරන්ට් එක තියෙනවා කියලා ප්‍රශ්නේ නැහැ අපි දන්නවා. ඒකට අපි අත තියන්නේ මේ කරන්ට් ලීක් වෙනවා කියලා හිතාගෙන. නැතුව આવුත් ඇවිල්ලා වැදුණොත් කරන්ට් එක දන්නවද ගෑනිය දැල්ලිය පිළිවෙත් දැල්ලිය. කරන්ට් එක දෙන එක දෙනවා පිට කපලා. ඒ නිසා මේ දැනුවත්කම ඇති ඉන්සුලේෂන් එකට වැඩියි. නිසා නිදිමත මතක තියාගෙන යන්න මේ නිදිමත නෙවෙයි වෙන්නේ හිත හැංගෙනවා. යට කෙලෙස් නැත්තම් අර දෙල්ලම් කරන්න බෑනේ. ඉතින් ඒ තරම් ඉක්මනට මම සාර්ථක වෙලා තියෙනවා රාගය ද්වේෂය නැති කරන්න. ඒ නිසා එහෙමත ලැසෙ නැත්නම් මං කියනවා ඉතින් මට වයින්නවා මම. ඔයාලට පොඩ්ඩක් රාගෙ පොඩ්ඩක් දාලා පොඩි පොඩි. ඉසි කරන්න එපා 100ට 100ක් නේ. ඒක පොඩි කැලස් තියන්න. ඉතින් ද්වේෂය පොඩ්ඩක් තියන්න. කාටද මත් තද දක්ෂින කොට මට අම තද වෙන ගෑණියක් හරි පිළිවෙකට මතක් කරන්නේ. අන්නනන පරක්කු කියලා ඒක නිදිමතක් නෑ මොකද ඒක කරන්නේ ඇසිඩ් ටෙස්ට් එකට තමයි ඩාලි කොට දාලා දීලා කොට බලන්න එහෙම නෑනේ නිදිමත ලැහිච්චලා යන්න නිදිමත එනකොට හොඳ සතුට වෙන කාරණාවක් තියෙනවා නිදිමතේට ඕන වෙලාවක ගන්න පිටින් ශබ්දයක් නෑ ඇඟේ වේදනාවක් නැහැ. දතේ කරකමක් නැහැ. ඉෂේකක්මක් නැහැ. මොනක්වත්ම නැතිලා තමයි මේකේ ඉඳිමතේ ඉඳිමත එන එක ඔක්කොම දේවල් වලින් පිරිච්ච බවක ලකුණක්. නැත්තම් ඉඳෑ. දතේ කරකමක්, බඩේ කරකමක්, හිතේ අමාරුවක්. දෙයක් කෑකොත් අංගෙහිල් තියෙනවනේ. එහෙනම් වරින් වර කෙනෙක් කහින එක කොච්චර වටනද කියලා බලන්න. 60 දෙනෙක් භවනා කරන එකෙක් අල්ලන විනාඩියේ එක සැරයක් අහින්න වගේ කරවල බලන්න. යුතුයකමක් වශයෙන් නැත්තම් කී දෙනෙක් නින්දට යනවා. කවුරුහරි පමා වෙලා ඉන්න දොර වහන්න දෙට්ටම. එතන වාඩි වෙනකොට කූඩාරම් ගන්නත් බස්ස බස්ස ගාලා යහක් මඩ දඟලලා ඔක්කොම අවශ්‍යයෙන් වාඩි වෙනවනම් ඔන්න නිදිමත ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒකටත් තමයි. අහන හරියාගෙන එනකොට මේකෙක් කැවිලා හදයක් කරනවා දිලි දිලි මල්ලක් හිටවා කියලා ඔන්න කරනවා. නිසා මේ සාමික භාවනා පොඩි දෙලියක් තියෙනවා. අපි උත්තර මනින්ද ලොකු සාධික වනානවා. දැන් ලොකු සාධික බණ කියලා තියෙන්නේ 60 ගණන් වල 70 ගණන් වල. අපි ළඟ තිබුණේ CD player එකක්. ඉතින් මලකට ගහලා කො චර චර යන චර ගහනවා ඕනේ කිඳලා ගෑ ගහනවා ඔසෝසෝ බෙල් එක වදිනවා. ඉතින් පිලව් ගහ ගහනවා. ඉතින් කට්ටිය කියනවා මේක අහන්නේ මේක හොඳට රිෆයින් කරන්න. ළඟදී බණ කියපේක රිෆයින් කරලා හොඳට දැනුත් විනාඩි 5 යනකොට ඔක්කොම උදී. ඕකේකට වඩනවා. ඒකම ළමාට මටත් ඉන්දියාවට එනකොට මං කරන වටපිට බලනකොට කිසිම චෝදනාවක් නැහැ. කුරුම්ලොත් නැහැ, අලකට ගත්තත් නැහැ, ඕනොත් නැහැ, ඔරලොසත් නැහැ. වරන හොඳටම රෙකෝඩ් වෙලා කට්ටිය දෙයි. අද දින කරද්දී තිබුණා කියලා මොකද ඒකට උත්තරේ ලෑස්තිලා යන්න කියන එකයි පිටි උත්තර ගන්න. අවට සිදුවෙන තිබෙන දේ නිසා සිත විසිරී යනවා. ඔය කම්මලේ ඉන්න බල්ලට එනගේ කොට ගන්නන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ගෙදර ඉන්නකොට ඔයගොල්ලෝ කොච්චර අංගේ හිත විසිරුණා වැඩ කරනවා. දන්නවද අපි මේ කරන්නේ අනවශ්‍ය සද්දයක් කියලා. දන්නවද අපි අපි මේ අනවශ්‍ය ක්‍රියාවක් මේ කරන්නේ මොකද අපිට සතිය කියන වගේ උපමානයක් නැන්නේ. එදිනදා ඉන්නකොට දැන් මෙතන ඉන්නකොට නම් අපි දන්න සබාවනා කරන්නේ තව කෙනෙක් භාවනා කරනවා මේක හොඳ නෑ මොකද මේ නිස්සද්ද රකින්න ඕන කරන්නේ ගෙදරක ඉන්නකොට අපිට නිකමටක්වත් හිතෙනවද අපි මේ කරන වැඩේ අත්‍යවශ්‍ය වැඩක් නෙවෙයි කතා කරලා නැත්නම් මේ වෙලාවේ පාට බනවන්න නැතුව නිකන් ඉන්නවා කියලා ඒ නිසා අපි කරන්නේ ගියාම අපිට පරිසම් දීම් සිද්ධ වෙනවා අනිත් එක ඒ ශබ්ද අපි භාවනා කරන නිසා අnder කරන්න අපිට දෙවන්නේ නෙවෙයි ලෝකේ තියෙන දේවල් මට නෙමෙයි ඇවිල්ලා වෙලා තියෙන්නේ. මට ඒක දැනෙන්නේ මගේ සංවේදී භාවය වැඩි නිසා. ඒ සංවේදී භාවය වැඩි වෙන සතිය වැඩි නිසා. ඒක හරියට බුදුජානක දේශනා කරනවා. වනය තුවාලයක් බෙහෙත් දාන්න කියලා තුවාල හොදන්න එපා. වනමුකේ පාදනවා කියලා කියනවා. වනමුකේ පාදවට බෙදෙන්නේ නැහැ. එතන බෙහෙත් අන්නේ අන්නේ වගේ සතිමත් හිත වනමුකේ පාදෝ වගේ එකක් දැනගන්න ඕනේ. හිතේ සංවේදී භාවය වැඩිවීම. ඒ නිසා අපිට වෙනදා ගණන් නොගන්න තුරු කුංචි ශබ්ද පවා කුංචි දේවල් පවා ඉරිටේට් වෙන්න පටන් ගන්නවා. ඒක ඉඳුරංගේ ශබ්දාදී ඉඳුරංගේ සති ඉන්ද්‍රියේ ප්‍රණීත භාවයේ මේ වෙලා තියෙනවා. ඒක භාවනා ප්‍රතිඵලයක් මිසක් කරදරයක් නෙවෙයි නිසා ඒකෙන් බාහිර ශබ්ද වලින් සතිය කැඩෙන්නේම නැහැ. ඊටි සතිය පාතන කරා. අපි යන අතරේ සමහර විට ඕනෑමට වඩා බලාපොරොත්තු ඇතිව සක්මන පටන් ගන්නවා. ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි තේරුම් අරගන්නවා සක්මන කියනකොට බලාපොරොත්තු නෙමෙයි පිනිපාවර පිට බිම්මල් කොටියට කඩියක් යනවා දෙයක් වගේ. ඔච්චරයි සක්මන කියන්නේ මේ මොනම දෙයක් නැහැ. පිනිපාවර පිට බිම්මල් කොටියට කඩියක් යනවා දෙයක් වගේ පොළොව වහින් කාන්තා උඩ කකුල් දෙක සෙල්ප දාන්න කියලා ඇවිදිනවා. අපි හර්ට් වෙනවා. නැත්තම් අපි හිතන්නේ ආර්ථික ලාභ, දේශපාලන ලාභ, සමාජික ලාභනේ. ඉතින් ඒව මොකක්වත් නැහැ. සක්මුණ සක්මුණ සඳහන් කරනවා. ඒකට අපිට තේරෙන්න පටන් ගන්නවා අපි හිත නිතරම රිසල්ට් ඔරියන්ටඩ්. මේ වගේ තැනකට ආවත් තියෙන අඩු ගන්න එක දැනෙන එක මේ වැඩ මොටිවේෂන් තියෙන කියලා මේකට කියන්නේ. වැඩක් කරන්න මොටිවේෂන් එකක් ඕන. ඒ මොටිවේෂන් එක අනිවාර්යයෙන්ම තණ්හා මාන දිටි වලට වැඩේ. මොටිවේෂන් එකක් ඉන්නේ නැහැ තණ්හා මාන දිටි වලට. භාවනා කරන යනකොට යනකොට මොටිවේෂන් එක නැති වෙනවා. ඒකෝර කම්මැලි වෙනවා. ඒක ඉතින් භාවනා කරන එක තමයි දෙයියෝ දුම් වදින්නේ. කිසිම මේ මේ ප්‍රතිපලයකට නෙමෙයි මෙහෙවීම තියෙන්නේ. ඒකෙදි මෙයා දේව කාර්යකරත් දෙවිය රාජකාරණත් දෙවිය වැඩි කරනවා. ඔන්න එතකොට තේරෙනවා මේ ප්‍රතිපලයක් සහිතව වැඩ කිරීම දාස භාවයක් බව. ප්‍රතිපල අපේක්ෂාවකින් තොරව කරන වැඩ ස්වාමිත්වයක් බව. රජක් රජසක්ක් බව. එනකන් සර්වදානි ගතියක් බව. වැඩි කරන්න වැඩි සඳහන් නැහැ. එහෙම නැත්නම් අපිට ඕන කෙනෙක් කරටලයක් වෙන්නලා අපි ගුරුව කරගන්න පුළුවන්. කරටලේ ගුරුව දන්නවනේ කතාව. අපි ඔක්කොම මරාදින ගුරුව වෙලා තියෙන කරටලයකටනේ. මේ අපි වැඩ වැඩ වැඩ ගන්න අපේ අපේ සූරා ගන්න අපේ නායකයෝ අපිට කරටලයක් වෙන්නලා තියෙනවා. ඉතින් අපි ඒක ගන්න අදිනකොට අපි බර ඇදිලා. ඕනේ ඔය කරටලේ තෝන්නේ. ඒකට පුරාණ ගන්න කොක්ක ගන්නවද? මොකාටවත් බෑ. ඒ නිසා අඩු ගන්න භවනාදී අපි හිතා ගන්නවා. not result oriented අපි මේක ඒකට නෙවෙයි චෝදනාවක් නෑ. මොකද ඒක තේරෙනවා තමයි. ඒ නිසා අනිත් දවසේ භවනා for the sake of meditation. ඒක doing එක වතක් කියලා අපි කියනවා. ඒ නැත්නම් අපි කවදාවත් සක්මනක් කරන්නේ නෑනේ. ඒ නිසා සක්මන් කරන්න ලැබුණේ බුදුන් නිසා. ඒ නිසා අපි මේක බුදුආමරණ කරන බුදු පූජාවක් කරලා කරන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථාන ඉවරයි ඒ ප්‍රශ්නේ ඉවරයි මොකද කියන්නේ මොනවද පිළිවෙලින්නේ බලාපොරොත්තු නැතුව සක්මන් කරනවා ඔව් හිත විසිරීම දැන ගැනීම ඒක සතිය පිහිට දියුණු වීම පිටකින් පිටත දකින්න එන දේවල් බාධා කරගන්න නැත්නම් ඉන්න පුළුවන්. අදගත් තියෙනවා. නිදිමත නෙවෙයි පොන්ජි හිතවිලි එනවා. ගහලල්ලා. ගහලල්ලා. එන්න නොවන විදිහ පොන්ජි හිතවිලි එනවා. ගහලල්ලා. ගහලල්ලා හිතවිලිද මේ අලියකට ඉන්දියාප්පයක් මොකක්ද? තිබ්බ ගියා. දැන් මේ අනික් කටියට තියෙනවාද? එක්කට ඇදලා ගැහුවට යාට ගහන්න ඕන කමක් නැහැ මට. මම ගහනවා අනික් කටියට රිදෙන ගතිය තියෙනවාද? අනිත් අහන්න ප්‍රශ්නෙත් ඇහෙනවා උත්තරෙත් ලැබෙනවා. කවුරක්වත් මෙතන නැහැ. මේ ප්‍රශ්නේ නැති කෙනෙක්. ඉතින් අපි එක එක කරගෙන ට්‍රේ එකට දාලා කපනවා. ඩිසෙක් කරලා බෙන්නනවා. ඒ ඌට සෝරි තමයි. අහුවෙච්ච ගාන සෝරි තමයි. එනවද විශාල ගානකට ඒක ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරනවා. ඒක නිසා අපි විශ්වාස කරන්න ඕනේ කියන එක. විශ්වාස කරගෙන පතුරුම ගන්න ඕනේ. අර කිසිම තෙතක් අනුකම්පාවක් උඹකට විරුද්ධ වෙන්න ගන්න. උතුම දෙවියක් තියෙනවා කියන්නේ. ඒ දෙවිය තමයි ධර්ම රසය කියලා කියන්නේ. නැත්නම් තක්කච්ඡාමේ අනුගහිතය කියලා කියන්නේ. පූර්ණ සහභාගීත්වයක් තියෙන ප්‍රශ්න අහන්න ඕනෙත් නැහැ, උත්තර දෙන්න ඕනෙත් නැහැ. නමුත් හිතේ සම්බන්ධ වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ වෙත තදින් සිතනාගෙන බාහිරව අධ්‍යාන්තර අරමුණු වලින් ඊට බාධා නොවනසේ ආනාපාන සති භාවනාව පාත්තාගෙන යන විට ක්‍රමයෙන් නාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකය ආදී සිත මිදී යන ආකාරය ඔබ වහන්සේ විසින් ඊයේ සාකච්ඡාවේදී පැහැදිලි කර දෙන ලදී. මෙම தත්වයන් සිතට වැටෙන්නේ කුමන ආකාරවලින්ද යනවක යන බව කරුණාවෙන් නැවත වාරයක් පහදා දෙනුමින් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් මේ කතා කරපු එකේ විසඳුණාද නැද්ද නැත්නම් ඊට වැඩි තව ඉතර ඕනද කියලා එළියෙ එක්ක නැහැ මම කැමති දැනගන්න. එළියෙ එක්ක නැත්නම් අත උස්සන්න කියන්නේ. අර මොකද දැයට කියන්නේ මේ ඇද්ද? සාරේ කාම ලෝකේ කියලා. කාම ලෝකේ දුක් ලෝකේ අලෝක ලෝකේ කියලා තියෙනවා. ඔව්. දැන් වහන්සේ කලින් සකස් වහන්සේ කලින් සාකච්ඡාවේදී මට මේකට උත්තර ලැබුණා. ඔව්. සංඥාවෙන් හිත ටික ටික අයින් කළා සංඥාව මෙතත් ටික යනකොට ඒක ටික ටික ඒවා ඒවෙන් එකකින් මුලියා හැදී. අතන සංඥා tattete යෑමම ලොකුම ලොකු ජයග්‍රහණයක්. මොකද සර්වඥාන්සේ සඳහන් කරන අපි කාම ලෝකයෙන් අයින් වෙන්න නම් මේ ඕලාරික කයට හිත ගන්න ඕනේ. ඕලාරික කය හිත නැත්තම් පවතින ලෝකේ හිත. ලෝකේ හිත නැත්තම් කයට හිත ගැනීමම ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ ඕලාරික අත්පටිලාභය කියන එක අපි මනෝමය අත්පටිලාභය කියන එක තමයි. ඒකට අපි හුස්මට හෝ පිම්බීම හැකිලීමට හෝ ආයෝපට වේගයෙන් ධාතු කොටසකට හිත දාගෙන කයත් නැති නැත්නම් කය කය අරගෙන නියෝජනය වෙන තැනට යනවා. ඊට පස්සේ ඒ ගත්ත අරමුණක් ගෙවෙනකොට තමයි සංඥාමය මට්ටමට යන්නේ. මනෝමය කය ගෙවිල ගෙවිල ගෙවිල සංඥාමය මට්ටමට. ඒකෝට අපි කාම ලෝකෙම දෙපියව දෙකින් ඇත්තලා රූප ලෝකෙම ඇත්තලා. දැන් අපිට තියෙන වෙනම සම්තුලිත භාවයක්. සියල්ල සංඥාමයයි. අරූපයයි. මේක ජුලියක් තියෙනවා. එන්නත් ඒකෙත් සතුට වෙන්න පුළුවන්. මේ කාම ලෝකයෙන් උපදේශාන් යන්න එපා. රූප ලෝකයෙන් උපදේශාන් යන්න එපා. ඒගොල්ලෝ කියන්නේ ඒක හොඳයි කියලා. මේකට කියන පස්සේ තේරෙනවා මේ මනුස්ස ජීවිතය අපි මෙතෙක් කර නොගිය වෙන්න පුළුවන්. ගිහිල්ලා බය වුණා වෙන්න පුළුවන්. මෙතෙන්ද කියන පස්සේ මේ ගුරු ප්‍රතිවිත් නෙවෙයි ගුරුත්වාකර්ෂණය නෙවෙයි ගුරුත්වාකර්ෂණය යහපතට කියන. එහෙම දීක ෆ්‍රික්ෂන් එකක් නෑ. තිබ්බතර තල්ලුකට බදල යනවා. ඒක ලෝකේ ඉවත් වීමක්. ලෝකේ ඉන්නකම් ඒක විඳින්න බෑ. මේ ලෝකේ ඉන්නකම් ගුරුත්වේ නැත්තත්ක් හිතන්න බෑ. ගුරුත්වේ නැති තත්ත්වේ නෙමෙයි ලෝකේ ප්‍රകൃති ගුරුත්වේ ගුරුත්වේ ඇති තත්ත්වේ නෙමෙයි ලෝකේ ප්‍රകൃති ගුරුත්වේ නැති තත්ත්වේ. මොකද ග්‍රහ ලෝක ලෝකේ තියෙන බොහෝ විශ්වයේ තියෙන ඉතාම සුළු ප්‍රදේශයක්. ඒ වගේ විතරයි ගුරුත්වාකර්ෂණය. ඉතින් එහා අජටාවකාශي ගුරුත්වාකර්ෂණය නෑ. අනිත් වගේ එකෙ මිදෙන්න පුළුවන් බව දැනගන්න පුළුවන් එකම ලෝකේ මනුෂ්‍ය ලෝකේ විතරයි. ඒක දැනගන්න බැරි කෙනෙක්. ඒකට යන්නේ නැති එකක්. ගියාම ඒකට බය වෙන එක තමයි කෙලස් කියන්නේ. ඒ වෙන්නේ පිළිසුත් අතට යන්න යන්න බය වෙනවා. බයට තමයි කෙලස් කියන්නේ. බය නැතුව ඒකට යන්න නම් බුද්ධෝත්පාද කාලයක් පහළ වෙන්න ඕනේ. ශාසනයක් තියෙනවා. ශාසනයක් නැතුව උතෙන්ට යන්න ඇති කියලා ගිය ගමන් අපි බය වෙලා අපවර කාම ලෝකෙටම යනවා. එතකොට මොකද මේ ලියන ප්‍රශ්නේ මොකද අදහස් වෙන්නේ? සම්මුසනේ දැන් මේ මම තියෙනවා. දැන් තත්ත්වය තමයි මම කලින් ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්නේ ඉපත් කිව්වේ කියලාද මම මේ සංඥාව දැකලා එතන කිසිම ශරීරයේ දැඩි වේදනාවක් තිබිලා තියෙනවා නමුත් මට ඒක දැනුනේ නැහැ. ඒ වගේම මේ ශබ්ද ඒ වගේ දේවල් ලැබුණා ඒ වගේ බාධාවක් වුණේ නැහැ. නමුත් මට මේ සංඥාවේ දිගටම ඉන්න පුළුවන්කම ලැබුණා. ඒක මේ පොඩක් වැඩිපුර විස්තර කරගෙන ඉන්න සඳහන් ඒක දිගටම ඉන්න බෑ. ඒ දිගට ගිහිල්ලා ආයෙ සංඥා ගෙනත් දාන්න. එතකොට තමයි දන්නේ සංඥාවල හිටුක නැති බව. නැත්තම් සංඥා හිටුක නැතිල සංඥා හිටුක නැති බව දන්නේ නැහැ. ආයෙ දැම්මට පස්සේ ඒන සංඥාවත බහනා කරත් ඒකත් ගෙවිලා ගිහිල්ලා ආයෙත් දැක් වෙන සංඥා නැති එකට. ඒකත් ස්ථිර නැහැ. ආයෙ ගින දාන සංඥා සංඥාවත් ස්ථිර නැහැ. අන්නේ දෙක දිහා එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙන බව. සංඥාව ඇති වුණොත් සංඥා නැති වීම කියන කොලා. සංඥා නැති වුණොත් ඇතිවීම කියන කොලා මේ දෙන්න වැඩ කරන්නේ වෙනම චිත්ත නියාමයකට. ඒක සබහා ධර්මයි. අන්න ඒකට හිත දීලා ඇදි තත්ත්වයට තිබිච්චා වෙන තත්ත්වෙ තිබිච්චා ඒකටත් මම කියන්නේ නැතුව ඒකට සැලෙන්නේ නැතුව ඒකට මනාවමනා කරත් ඉන්න පුළුවන් වුණා ඒගොල්ල මොන පෙරලි කරත් මගේ හිත මම සලාගන්නේ නැහැ ඒක තමයි කියනවා දුක් හිත කරලා ඉඳ ජීවත් වෙනවා එහෙනම් මේ தත්ත්වය ඇති කරගන්න එක භාවනාවෙන් කරලා හිත කරදර නොකර සිටීමේ දෘෂ්ටිය අපි පරීක්ෂා කරලා බලන්න සීසන් කරගන්නවා වශී කරගන්න ඒක වෙන්නේ සාකච්ඡාවකින් විතරයි. ඉතින් සම්මත දැන් ඊළඟ පරයන්ක ඉදී අර කලින් දක්ෂයට ආයිත් ආවේ නැහැ. එන්නේ අපිව බලාපොරොත්තු වෙන එකක්වත් නෙවෙයි වෙන්නේ චිත්ත නියාමයකට. ඒ වෙනම ධර්ම නියාම අපි කොයි එකටද ලෑස්ති වෙන එකයි තියෙන්නේ. තියෙනවනේ හොඳයි. තියෙන්නේ නැහැ ඒත් හොඳයි. අහම්බුගෙනුට ආරාධනා කරලා දානෙට. එන්නනේ කතාවනේ. මම මේ මන්දුරට දානමකට දානයක් දෙන්න බලාපොරොත්තු වෙන දානමක් හම්බුන ඔබ වහන්සේට වැඩියොත් හොඳයි. නොවැඩියොත් හොඳයි. නොවැඩියොත් වැඩියොත් හොඳයි. තේන නොවැඩියොත් වැඩියොත් හොඳයි. නොවැඩියොත් වැඩියොත් හොඳයි. ඉතින් හාමුදුරන් ලෝක තේරුම් නැතුව ගියොත් එහෙම අතමසර මල කලබලෙන් දැම්මේ. කෙලින්ම කියලා තියෙනවා. වැඩියත් හොඳයි. වැඩියත් හොඳයි. නොවැඩිය වැඩියත් හොඳයි. තේරෙනවද? වැඩියත් වැඩිය බුදුදනන්සේ කියන්නේ අලද්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමති. අවේ නේවසෝ කාදී රුක්ඛම්ම ප්‍රතිවස්සති. මිනිස්සෙක් බඩගිනිලා පළහැති රුක්ඛ ගාවට යනවා. ලැබුණා හොඳයි. නොලැබුණත් ඒ සුන්දරයි මොකද ගහ පළදරන්නේ කාලෙටනේ. නාලත්තම් සුන්දරාමිති උපේ නේව සෝතා. දෙකේදී බොහෝ එකම නොසැලෙන ගතියකින් තියෙනවා ගහකට ගිය කෙනෙක් වගේ ගහින් හැටලා එනවා. පින්න පාත යන්නේ කියන්නේ අන්න ওই සංඥාව. ලැබුණොත් හොඳයි. නොලැබුණොත් දීපන් කියන්නේ. ඊයොඩ බුරියන වේදුව අද ඉදියාපන් අදීපන් කියන්නේ බෑ. නොලැබුණානේ මොනක් නැහැ සාතිකෝ නෙවෙයි හොඳයි. ආනේ මට්ටමට යනවනම් බුඩියන් ලැබුණාම ඕ නෑ කිව්වම ගෝන්දියාපල් ලැබුණාම ඕ පීසා ලැබුණාම ඕ ලැබෙන දේ තුන එක දෙක කලවම් කරුවා වැහුවා කොන්ක්‍රීට් කරලා ගාවා ගියා මොනම කපල වල ඉන්නකො ඔක්කොම කලවම් කරුවා කොන්ක්‍රීට් කරන තුන දෙක එක ඒ බැලුවියුන්ට තියෙන ගෑණි ලුණු දාලා නැහැ. මේකට උඹල දාලා නැහැ. කොඹට පොටේ දෙන්න රස්ටිං දෙන්න ඕන ඕන කචා. දැන් අපිට මේ ලිපියෙන් බැදීමක් නැහැ නේ ගෝලගයක් එක ගෝලගයකට ගියා. ලැබුණා නම් හොඳයි. නොලැබුණා නම් ඊට වැඩිය හොඳයි. ගියා. අන්නේ වගේ භාවනාවට යන්න ඕනේ. එකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. කොයි දේ බලාපොරොත්තු වුණත් මුලදී එකට කලියුත්තක් තියෙනවා කමටහනේ. මම බහුවෙන් බහුවෙන් තියෙන කොයි දෙයකට ඇසෙලා යන ගමන ගියාම ඔය මොනම දෙයකටවත් බෑ වුණාට බලාපොරොත්තුවක් ඇති වුණොත් තමයි නටවන්න පුළුවන්. එතකොට අපි යනවා තව ඉදලා තියෙන කේ ප්‍රශ්නයක්. ඉස්සෙල්ලා හරි. නැවිලා ගියේ. ඒකෙන් පැය දෙකක් ගිහිල්ලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ ප්‍රශ්න උත්තර වෙලාවේදී අවිද්‍ය සහ අවදිය ගැන අසුණා. ස්වාමීන් වහන්සේ කිව්වා අවිද්‍ය අනිත්‍ය තැනක් බවත් අවදිය නිත්‍ය තැනක් බවත් අපි නිත්‍ය අරමුණක් අරගෙන එහි නිමග්න වෙලා ඉන්නකොට නිත්‍ය අරමුණේ සංසිඳීම වෙනවනේ එතකොට එතන මුකුත් නැති බව කම්මැලිකම නිදිමත මොකද උනේ යන ගමන හරිද යන සැකය එනකොට ඒ අවස්ථාව අවිධිමත් එතන ඇත්තේ අනිත්‍ය බව කියලා අපේ ස්වාමීන් වහන්සේ කියවනේ මගේ පාලනයෙන් තොරව අදහස් එනවා. නිත්‍ය කරගෙන ආපු හුස්මත් නැහැ වගේ. ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ දැනත් නොසලී ඉන්න කියලා නේද? ගරු ස්වාමීන් වහන්සේ ඒ අවිධිමත් තැනට අවදි වෙන්න ඕන කිව්වොත් හරිද? මට පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. ඒක කියන්නේ prepare for unknown කියලා කියනවා. තමන් නොදන්න දැනට යන්න තියෙන ස්කවුට්ස්ලා කරන්නේ. ගර්ල්ලා ඉස්සර කරන්නේ මේ වල දුරන ඔක්කොම පහස් පන්තියේදී කැලේට ගිහිල්ලා මොනවා වෙයිද දන්නේ නැහැ කෝඩම්බක් ගහගෙන සෙවස්සේ ඉඳන් ඉතින් අවුවේ ඉඳන් ඉතින් මේක ඒක සතුටක් කරගෙන ජීවත් වෙනවා. හරිම අවිධිමත් ගතියක් තියෙනවා. නමුත් ඒක තමයි සෙල්ලක්කාරකම. ඒක තමයි ඉතින් තියෙන ඇඩ්වෙන්චර් එක. ඒ ඇඩ්වෙන්චරස් ලයිෆ් එක එහෙම නැත්නම් මේ සෙල්ලක්කාර ජීවිතය කියලා කියන්නේ පිටිපස්සේ ගැට ගහගෙන අනම්මන මොකුත් නැහැ. From jumping to the wall from pond නැත්නම් රාජා හෝ මා හෝ ගංගා හෝ. පරිදිමක් බලකෝ මේ අමුඩේ ගාගෙන පැනපන් ඉවරයි. ඕකට කවදා විදි අහන්න හදනවා නම් මොනවා කරන්නේ? ඉතින් ඒකට කවදාකවත් නිවන් හම්බෙන්නේ නැහැ. අපිට කොයි වෙලාවක හරි මේ දැනුම් පොදිය, රුචර්ජිකම් පොදිය, අනිවර්ති පොදිය වැත්තක දාලා එන දෙයට මොන දෙන්න පුළුවන් වෙන ගතිය උගන්වන්නේ ඔය බාලදත්ත ව්‍යාපාරය සහ විපස්සනා විතරයි. ඒකට කියන්නේ සූදානම් සතිය. දෙයක් ගැන අප්‍රමාද වෙන්න. එතකොට අර මූල ධර්ම මේ මූල ධර්ම කොමිලා හොයලා ඉන්න බා. කරවිත කරපන්. ඒකට මොකෙක්වත් දන්නේ ඔක්කොම දෙයට අනු. අන්නේ අන්නෝන් එකට ලෑස්ති වෙන එක තමයි මනුස්සක මේ තියෙන උපරිම සතුට. ධර්ම ජීවිතය ගත කරනවා කියන එක රට් එකක්. අපි වෙනකොට අපි ඉන්නේ රට් එකේමයි. අපිට ඒ ඒ ටෙම්පරේචර් එකේ ඒ තේ වතුර ඒ වෙලාවට ඕනේ. කොහෙද කතා කරන්නේ අපි මේ කැම්ප් කරනකොට පස්සේ ඒ ඇවිල්ලා ප්‍රවණතකට කියනකොට පළවෙනි රිට්‍රීට් එකේදී අපි ගියා න්‍යාය කතා කරන්න බෑ තමයි ඕන තේරක් කරගන්න ඕන පැට්‍රි තියෙනවා කියලා. ඉතින් රසය සතියේ තේ බෑගක් අරගෙන වතුර කරක් කරලා දාලා අරගෙන ගිහිල්ලා වාඩි වෙලා අර තේ බෑග් එක විසි කරලා කෝප්පේ හොදාට පස්සේ ගොලි පල කරදරයක්ද මේ තේ එකක් හදනවා කියලා බුදු අම් මේ කොච්චර වැඩ කොටසක්ද බොනේ එක පොඩ්ඩයි ඔක්කොම කරදරය ගෙදර ඉන්නකොට නම් ගෑනට තේ එකක් කියනොත් තේ ගේනවා මෙහි ආවල් පස්සේ දැනගත්තේ මේ තේ එකක් හදනවා කියන්නේ මොකද්ද කියලා. දැන් ගෙදර ගෑණි තේ භාවනා කරන වෙන්නේ භාවනා කරන දෙන්නව ගන්න. මේක තේ එකක්. අනිවාර්යයෙන්ම මේ නොදන්න දැන්න උරු වෙන්න බැරි කම නිසා තමයි අපි මේ අක්ෂර සංස්ථා දාගෙන බැංකු ගෙවන දාගෙන ඩිවල් ඉන්ෂුරන්ස් කරගෙන වාහන ඉන්ෂුරන්ස් කරගෙන යාළුවෝ හදාගෙන මේ ඔක්කොම තියෙන්නේ මරනකොට මොකද වෙන්නේ? ඔය මොහොක්වත් නැහැ. ඉතින් ඒ නිසා මුත්‍රාඥාන්තේ වාතරේ ගත්ත උදේ ඇතම 10 15ක් ඇවිදිනවා කොහේ යන්නේ. යනකම් පින්න වාතේ කරගත්ත. පළවෙනි දුවද වාස් ගත කරා. හන්දෑ භාවනා කරා. කච්චත් ඒක හරි දීපාන්දර පිටත් වුණා. නා අවුරුදු 45ක් ඉඳලා තියෙනවා. පළවෙනි අවුරුදු 20කට පස්සේ තමයි සේනාසනව පාරන. ඉතින් අපි දැන් බුදු කෙනෙක්ගෙන් පහළ වුණා අපි මොනවා කියාවිද? ඒ නිසා මේ අවිධිමත් භාවයත් අවධිමත් භාවයත් දෙක එකට තියාගන්න අවධිමත් භාවය කියන සංවිධානය කරපු චර්චා අවධිමත් භාවයන අවිධිමත් භාවය ගැන කොයි එකට සූදානම් සරිද අද ඉන්න දෙමාපිය පරම්පරාව 100ක් වගේ කියන්නේ ඕනේ ඉස්සරහට ඉන්න ළමයින්ද මේ අවිධිමත් භාවයට වැඩ කරන්න තුගන්නලා නැහැ ඔක්කොම ස්ටේජ් කරලා ඒ නිසා හරියට දවස් 45ට බැටරි සිස්ටම් එකක හදන බ්‍රොයිලර් චිකන් කෙනෙක් වගේ. ඉතරයින් කැමරා නැත්නම් කක්කලෙන් දෙකක් තියෙනවා. වතුර තියෙනවා. උඩ තියෙන කාලා අර තුපිරෙන්ද වර්ග අඩියක ඝන අඩියක පරමාසදලා තියෙන එක විතරයි. උඩ වෙන මොකක්වත්ම නැහැ. දැන් හදන තලු බ්‍රොයිලර් චිකන් බැටරි සිස්ටම්. අපි පුංචි කාලේ අපි උදේ ගෙදරින් ගියාට පස්සේ ආයේ කොහොම එයිද අතපය හතර අරගෙන එයිද අම්මලා දන්නේ නැහැ. දැනගන්න කියන්නේත් නැහැ. අතක් කැඩුනත් පෙන්වන්නේ මාස ගානකට ගියාට පස්සේ තමයි ඉදිම බැසරපත් කියනවා අත කැඩුනා කියලා. දැන් අත කැඩනකොට අම්මට ඊට වැඩි අමාරුයි. ළමයාට අත කැඩෙන්න ඉස්සෙල්ලා අම්මට අත කැඩිලා. ඊ තරම් පින්න පූල්ගෙඩිය හදනවට උඹලා තියෙන දුක තමයි සංසාර දුක. දරුවාට පියව ගහට ගලට ඔත්තු වෙන්නේ. මේ පුන්න පින්න පූල්ගෙඩිය හදලා කියලා නම් තව කමකුත් නැහැ අපා. කොල්ලන්න මොකද වෙලා තියෙන්නේ? කේකුටවත් දැන් බෑනේ මේ ගඟට තල්ලු කරොත් පීනන්න බෑනේ. පොල් ගහගෙන ඉන්න බෑ. උවක් ගහගෙන අගිට එක එකක් දන්නේ නැහැ. උන් දන්නේ අර මේ ගාඩන් එකේ තියෙන අර සෙල්ලම් කැල්ල ටික කරන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝගේ බය නිසා ඕගොල්ලෝ දඟෝ කිසියම් දෙකට වැසට පින්නට ඉතින් කරන්නේ මෙල්බර්න් වල මම විදාල් කාලාවේ අරක ඇතුලේ දාන ඔක්කොම හක්මන් කරනවා පේලි දාලා මෙහෙම මෙහෙම ඉතින් මං කෝ යකෝ ලබ්බෙතෝ ඉලි වගේ මේ මොන මංගලද මේක 150ක් විතර ළමයි. පුළුවන් ළමයි ටික දෙලියට යන්න කියපන්න. උන්ට ඇති වෙන්න සක්මන් කරන්න. ආච්චි. අකිරක් සර්. මං කෝ නෑ මම කියනවා. අලුත් අවුවට ගතර පන්න ගට යන්න එළිය. අනේ ගියාට පස්සේ වහිනවලු. මං දන්නේ මම යනකොට කුල්ලෝ කෙල්ලෝ මේ විදි දාගෙන ඉතින් මට තාක්ෂත් පාපියාරකට කමට හඳුන්වන්න දෙකක් කියනවා. ඉස්සෙල්ලාම ගතට ජීවිතේ වැස්සට තිබුණා පාර්ලිමේන්තුවේ ඉතලා ගියා ඒත් ඒ වගේ වැහැරල වතුර පිළිලා අවුරුදු 11ක විතර ළමයි කවදාත් කමට අසුද කරන්නේ මේ වතුරේ තනකොළේ ඇවිදින්දි කකුල් දැස්සේ චිලිපණිනවා පළවෙනි වතාවට අද්දෙක් කවදාකවත් දින දීපිට ඉන්නවා කියන විස බීජ කියනවා নানা ප්‍රකාර දේවල් කික්සවත්ත දෙකක් අල්ලගෙන දක්ම කරනවා මේ පොඩි යෝගනේ මම උදාර සත්ව ගෙදිලා ඉන්නේ මම මේ පොඩි යෝගනේ අයිතිවාසිකම් දෙන අගන්න කාගෙත් එක්ක දෙමව්පියොත් එක්ක මුදු උන්ට තේරෙන්නේ නැහැ පොඩි යෝගේ අවශ්‍යතාවය උන්ට ඉඳලාట్లా දෙන්න ඕනේ මං කියන්නේ අනවශ්‍ය අනුතර වල දාන්න කියලා අන්න ඒ වගේ වැටෙන්න දෙන්න ඇදී නැතුව අදලා බෑ ඒ නිසා අපි හදාගමු හිත සත්‍ය පවත්තන්න පුළුවන් ඕනේ කරුදයක් කරනවා ඒක පොඩි එකක් දුන්නාට පස්සේ උඩ ගැත්තේ බෙල්ල කරනවා තමයි හති කරලා නැත්නම් ප්‍රශ්නයක් අතපය දෙනකොට ප්‍රශ්න නැහැ. සතිය කඩා ගන්න බෑ. උන්ට කවදාකවත් කැඩෙන්නේ නැහැ. අර කවුද ඒකට නෙමෙයි මේ නියුටන් ඇමරිකාව මේ ඕස්ට්‍රේලියාවේදී you can conquer cancer කියලා එකක්. ඊයන් ගෝල. ඊයන් ගෝල ෆවුන්ඩේෂන් මෙන්න කැන්සර් එකට කකුල කපන්න කකුල කපලා තාසුමාන දෙකකින් ඉතුරු කකුලක් කපන්න වෙනවා කියලා මෙයා වියත් අතහැරලා. චීනේ සිංගප්පූරු ගියා. ඔය යන ගමන් සිංගප්පූරුවේ දැක්කලු මේ බලු පැටියෙක් කාලයකට අවිල කකුල කරලා යනවා. බුදු අම්මෝ කෑ ගහන තිබුණා. ඊට පස්සේ වර බෙහෙත් කරලා සමාධියකට පස්සේ නෝට ඒක කකුල් තුනේ අනිත් පැටවලට දෙලා කරනවා බලු පාටි කියලා. ඉතින් දොස්තර කෙනෙක් නෑ මොනවත් නෑ. ඊට පස්සේ මෝටි තේරෙනවා ගත්තලු මරනවා. මරිච්චා සමාන දෙක. එතකන් කරන්නේ ඊට පස්සේ උන් දැන් කකුලත් සමීප වෙලා. තව දරුවෝ දෙන්නේ කම් වෙලා. ඌ කියනවා හිත හයිය තියනවා කැන්සර් එක හඳුන ගන්න පුළුවන් කියලා. අපිට වෙලා තියෙන කැන්සර් කියනකොට අල්ලමු ගෙදර ඉන්නේ නැත්ලාට. දැන් කාටරි කිව්වොත් එන්න කොහොමද ගෝවින් ටියුමර් එකක් තියෙනවා මොළේ ඇතුලේ කියලා. ගෙදර ඔක්කොම නැතුව. අනේ හම්බෙච්ච එකට නෑ. ඉන්නේ මැරිලි වෙන්නේ කැන්සර් ඇති කරන්න දෙන්නේ ඒක වෙනම කතාවක්. මම අනුකටි මොකද. අනිවාර්යයෙන් මේකට හුරු කරගන්න එක තමයි අපි මේ තියලා ඉර කරගෙන කරන්නේ කියන එක ඇති අදිටනේ. අපි නම් මෙතනින් අපි සාකච්ඡා නැවත කරන අපිට තියෙන විනාඩි 15ක් විතර වෙලාවක් දක්නටනේ. ඒ නිසා කාටද පුළුවන් දෙන්න පුළුවන් දේවචනාවක් එකට. තුනයි කියයි වෙලාව තුනයි කියද? අවිනාඩි 45ක් තියෙනවා. දැන් 10යි. අයින කමන්නේ අපිට ඒකට අපි 4යි කියන එක තියෙනවා. පරියක භාවනා සම්බන්ධ වෙච්ච සීල දනාට තේරුම් ගන්න. 3යි කියලා වොකින් තියෙන්නේ. 2යි 3යි කියනකොට 2යි 3 කියලා නෑ නේද? පහ ගිල්ලනේ අපිට තියෙන විනාඩි 20යි. ඒ නිසා අපි 3යි 3 45 දරලා 3 45 යනකම් සිටින් කරලා වොකින් කරලා 3 45 ඉඳලා 4යි කියන්නේ.